උපසම්පදා කර්මය උපසම්පදා කර්මය බුදුසසුනේහි ගරු විනය කර්මයකි. එය පැවිදි කිරීමසේ සෑම තැන්හිම කළ හැකි කර්මයක් නොව සීමාවකදී පමණක් කළ හැකි කර්මයකි. එය මධ්‍යදේශයේ සිදු කරහොත් අනුජානාමි භික්ඛවේ දසවග්ගේනවා අතිරේක දසවග්ගේනවා ගණේන උපසම්පාදේතුං යයි වදාළ පරිදි දස නමක් වූ හෝ දස නමකට අධික වූ හෝ සංඝයා විසින් සිදු කළ යුතුය. ප්‍රත්‍යන්ත දේශේහි සිදු කරනවා නම් අනුජානාමි භික්ඛවේ සබ්බ පච්ඡන්ති මේසු ජනපදේසු විනයදර පංච මේන ගණේන උපසම්පාදේතුං යයි වදාළ පරිදි විනයදරයා පස්වෙනි කොට ඇති ගණයා විසින් හෙවත් පස් නමක් වූ භික්ෂු සංඝයා විසින් සිදු කළ හැකිය. ප්‍රත්‍යන්ත ජනපද බුදුන් වහන්සේ විසින්ම නියම කර වදාරා තිබේ. ඒ මෙසේය. මධ්‍ය දේශයේ සිට කතා කරන කල්හි නැගෙනහිරෙන් කජංගල නම් නියම ගමෙන් ඔබද ගිනිකොණින් සල්ලවතී නම් ගංගාවෙන් ඔබද දකුණෙන් සේතකන්නික නම් නියම් ගමෙන් ඔබද බස්නාහිරින් තූන නම් බ්‍රාහ්මණ ගමින් ඔබද උතුරෙන් උසිරදජ නම් පර්වතයෙන් ඔබද ප්‍රත්‍යන්ත ජනපදයෝය අප රටද ප්‍රත්‍යන්ත ජනපදයන්ට අයත් බැවින් මෙහි පස් නමකටද උපසම්පදා කර්මය කළ හැකිය. උපසම්පදාවක් කිරීමේදී බොහෝ වැඩ කරන්නට ඇත්තේ කර්ම ආචාර්යවරයාටය. උපසම්පදා අපේක්ෂකයා සීමාවට පැමිණ කලෙහි පළමුවෙන් කළ යුත්තේ උපසම්පදා අපේක්ෂකයාගේ හා උපාධ්‍ය ආචාර්යයන් වහන්සේගේ නම් යොදා කර්ම වාක්‍ය කීමට අපහසු නම් උපසම්පදා අපේක්ෂකයාට නාග කියාද උපාධ්‍යා ආචාර්යයන් වහන්සේට තිස්ස කියාද නම් සම්මත කිරීමය. එය කර්ම ආචාර්යවරයා විසින් මෙසේ කළ යුතුය. මේ උපසම්පදා අපේක්ෂකයාගේ පුරාණ නාමය අස්කොට ඔහුට නාග යන නාමයේද උපසම්පදා අපේක්ෂකයාගේ උපාධ්‍ය ආචාර්යන් වහන්සේගේ පුරාණ නාමය අස්කොට උන්වහන්සේට තිස්ස යන නාමයේද කර්ම වාක්‍ය කීමේ පහසුව සඳහා සම්මත කරමි. ඒ බව උපසම්පදා අපේක්ෂකයා විසින් හා උපාධ්‍ය ආචාර්යන් වහන්සේ විසින්ද මහා සංඝයා වහන්සේ විසින්ද දත යුත්තේය. නාම සම්මුතියෙන් පසු කර්ම ආචාර්යයන් වහන්සේ විසින් උපසම්පදා අපේක්ෂකයාට මෙසේ කිය යුතුය. පඨමං uppajjang gahapetabbo යයි ලෝකනාථයන් වහන්සේ විසින් වදාරා ඇති බැවින් සංසාර සාගරයේ නිතර වී නිවන් පුර පැමිණෙනු රිසියෙන් උපසම්පදාව ලැබීමට පැමිණ සිටින සාමණේරය යුෂ්මතා විසින් පළමු කොට උපාධ්‍යාය ග්‍රහණය කළ යුතුය. මෙසේ කී කලෙහි උපසම්පදා අපේක්ෂකයා විසින් උපාධ්‍යායන් වහන්සේ ඉදිරියේහි උක්කුටිකව හිඳ උපජ්ජයෝ මේ බන්තේ හෝහි යන වැකිය තෙවරක් කිය යුතුය. උපාධ්‍යායන් වහන්සේ විසින් පාසාදිකේන සම්පාදේහි යැයි කියා එය පිළිගත යුතුය. ඉක්බිති කර්ම ආචාර්යවරයා විසින් මෙසේ කිය යුතුය. පින්වත් සාමණේරය උපජ්ජං ගාහා පෙත්වා පත්ත චීවරං ආචික්කිතබ්බං යයි ලෝක ස්වාමී වූ භාග්‍යවතුන් වහන්සේ වදාරා ඇති බැවින් දැන් යුෂ්මතාට පා සිවුරු පිළිබඳ සාසනික විවහාරය දැනගනු පිණිස එය කියන්නේමි. අයං තේපත්තෝ පින්වත් සාමණේරය කාල වර්ණ වූ මේ මණ්ඩලාකාර වාජනය යුෂ්මතාගේ පාත්‍රය නම් වන්නේය. අයං සංඝාටි කඩ කපා දෙපොට කොට මසා පඳු පොවන ලද යුෂ්මතාගේ කරෙහි ඇති මේ සිවුර ශාසන විවහාරයෙන් සංඝාටි නම් වන්නේය. අයං උත්තරා සංඝෝ කඩ කපා එක් පටින් මසා පඩුපවා ඇති යුෂ්මතාගේ කයෙහි ඇති මේ චීවරය ශාසන විවහාරයෙන් උත්තරා සංඝ නම් වන්නේය. අයං අන්තරවාසකෝ යුෂ්මතා හැඳ සිටින්නා වූ මේ චීවරය ශාසන විවහාරයෙන් අන්තරවාසක නම් වන්නේය. ගච්ඡ අම්මෝහි ඕකාසේ තිට්ඨාහි පින්වත් සාමණේරය අනුජානාමි භික්ඛවේ ඒක මන්තං අනුසාසිත්වා සංඝ මජ්ජේ අන්තරායිකේ ධම්මං පුච්චිතුම් යනුවෙන් සංඝයාගෙන් බැහැර කොට යම්කිසි තැනකදී උපසම්පදා අපේක්ෂකයාට අනුශාසනා කළ යුතුයයි තථාගතයන් වහන්සේ විසින් වදාරා ඇති බැවින්ද මේ සංඝ මැදෙහි යුෂ්මතාට අනුශාසනය කිරීම නුසුදුසු බැවින්ද මෙහි බැහැරට ගොස් අර පෙනෙන තන සිටිනු මැනවි මෙසේ කී කලෙහි උපසම්පදා අපේක්ෂකයා නැගිට මහා සංඝයා වහන්සේට පිටි නොපා ඇඟිලි බැඳගෙනම මදක් දුර ගොස් සිටිය යුතුය. කර්ම ආචාර්යවරයා විසින් එහි ගොස් උපසම්පදා අපේක්ෂකයාට අනුශාසනය කළ යුතුය. න භික්ඛවේ අසම්මතේන අනුසාසී තබ්බෝ යෝ අනුශාසෙය්‍ය ආපatti දුක්ඛ ටස්ස යනු වදාළ බැවින් සම්මුතිය නොලබා අනුශාසනයට නොයා යුතුය. දැන් කර්ම ආචාර්යවරයා විසින් මතු දැක්වෙන වැකිය කියා තමා විසින්ම තමා සම්මත කරගත යුතුය. සුනාතු මේ බන්තේ සංඝෝ නාගෝ ආයස්මතෝ පටිච්චසස්ස උපසම්පදාපෙක්ඛෝ යදි සංඝස්ස පත්ත කල්ලං අහං නාගං අනුසාසෙය්‍ය ඉක්බිති සංඝ මධ්‍යයෙන් නැගිට උපසම්පදා අපේක්ෂකයා සමීපයට ගොස් හිටගෙනම මෙසේ අනුශාසනය කළ යුතුය සුනසි නාග අයං තේ සච්ච කාලෝ භූත කාලෝ යං ජාතං තං සංඝ මජ්ජේ පුච්ඡන්තේ සන්තං අත්තිත්ති වත්තබ්බං අසන්තං නත්තිත්ති වත්තබ්බං මාඛෝ විත්ථාසි මාඛෝ මංකු අහෝසි සංසාර සාගරය තරණය කරනු වස් බුදු සසුනට දිවි පුදා සිටින නාග නම් වූ සාමණේරය අති දුර්ලභ වූ මේ ਸਰවඥ ශාසනයෙහි අදි සීල සංඛ්‍යාත අති උත්තම උපසම්පදා සීලය ලබන්නට යන මේ කාලය අසනදය සැඟවීමක් නොකොට අවංකව සත්‍යම ප්‍රකාශ කිරීමට කාලයයි කාරණය සංගවන්නට තැත් නොකොට ඇති හැටියටම ප්‍රකාශ කිරීමේ කාලයයි. තොපගේ ශරීරයේ යම් කුෂ්ඨ ගණ්ඩ ආදී රෝගයක් ඇත්නම් එය සංගමද ਵਿਚාරණ කල්හි ඇති දෙය එසේම ඇතයයි කිය යුතුය. නැති දෙය නැතයයි කිය යුතුය. සංගමද ප්‍රශ්න කරන කල්හි මාහට නපුරක් කිරීමට ਵਿਚාරතැයි බියෙන් තති නොගනුව නින්දා කරනු පිණිස නැති දේවල් ඇතිදැයි ਵਿਚාරතියයි සිතා නොසතුටුව මුහුණ හකුලුවා නොගත යුතුය ඒවං තං පුච්ඡසන්ති සම්තිතේ ඒව රූපා ආබාධා කුට්ටං ගණ්ඩෝ කිලාසෝ සෝසෝ අපමාරෝ manussෝසි පුරිසෝසි බුජ්ජිස්සෝසි අනනෝසි නසි රාජබටෝ අනුඤ්ඤාතෝසි මාතාපිතෝහි පරිපුන්න වීසිති වස්සෝසි පරිපුන්නං තේ පත්ත චීවරං කිං නාමෝසි කෝ නාමෝ තේ උපජ්ජායෝති සුපින්වත් සාමණේරය අනුජානාමි භික්ඛවේ උපසම්පා දේතේන තේරස අන්තරායිකේ ධම්මේ පුච්චිත්තුං යනුවෙන් තථාගතයන් වහන්සේ විසින් උපසම්පදා අපේක්ෂකයාගෙන් තෙලස් අන්තරායික ධර්මයන් ਵਿਚාරන්නට අනුදැන වදාරා ඇති බැවින් උපසම්පදා කිරීමට పూర్ව භාගය වූ මේ කාලයේහි සංඝ මැදදී තොප අතින් මෙසේ ਵਿਚාරන්නාහුය යුෂ්මතාගේ ශරීරේහි ලාදුරු පරංගි කඩුවේගං ආදී නම් වලින් කියවෙන කුෂ්ඨ රෝගයන් අතුරෙන් යම්කිසි රෝගයක් ඇත්තේද දඹ ගෙඩි දෙහි ගෙඩි මෙන් ශරීරයේහි තැන් තැන් වල හටගන්නා වූ ගණ්ඩ රෝගය ඇත්තේද සමෙහි පැතිර ශරීරය විරූපී කරන්නා වූ සුදු කබල රෝගය ඇත්තේද ක්‍රමෙන් ශාරීරික සප්ත ධාතුන් ෂය කර දිවි නසන්නා වූ ෂය රෝගය ඇත්තේද හිටි හැටියේ සිහිසන් නැති වී බිම ඇද වැටෙන අපස්මාර රෝගය ඇත්තේද ඔබ මිනිසෙක්ද පුරුෂයෙක්ද නිදහස් කෙනෙක්ද ණය නැතියෙක්ද රාජබටයෙක් නොවන්නේහිද මාපියන් විසින් අනුදක්නා ලද්දෙහිද පිරුණු 20වස් වයස ඇත්තේහිද ඔබට පාසිවුරු සම්පූර්ණද ඔබගේ නම කුමක්ද ඔබ උපාධ්‍යායන් වහන්සේගේ නම කුමක්ද මෙසේ සංඝ මැදදී ප්‍රශ්න ਵਿਚාරන්නාහ මෙසේ අනුශාසනය කොට උපසම්පදා අපේක්ෂකයාට එහිම සිටින්නට හැර කර්ම ආචාර්යවරයා සංගමැදට ගොස් සුනාතු මේ බන්තේ සංඝෝ නාගෝ ආයස්මතෝ තිස්සස්ස උපසම්පදා පෙක්ඛෝ අනුසිට්ඨෝ සෝ මයා යදි සංඝස්ස පත්ත කල්ලං නාගෝ ආගච්ඡෙය්‍ය යන වාක්‍ය කියා සංඝයාගෙන් අවසරයගෙන උපසම්පදා අපේක්ෂකයා සංඝ මැදට ගෙන්වා ගත යුතුය. ඉක්බිති න භික්ඛවේ ආයාචිත්තේන උපසම්පදාතේ තබ්බෝ යෝ උපසම්පාදේය ආපත්‍ති දුක්ඛටස්ස යයි වදාරා ඇති බැවින් උපසම්පදා අපේක්ෂකයා ලවා උපසම්පදාව ඉල්ලවිය යුතුය. මේ අවස්ථාවේදී උපසම්පදා අපේක්ෂකයා විසින් සිවුරු ඒකාංශ කොට පොරවා භික්ෂුන් වහන්සේගේ පා වැඳ උක්කුටිකව හිඳ ඇඳිලි බැඳ සංඝං බන්තේ උපසම්පදං යාචාමි පුල්ලම් පතුම් මං බන්තේ සංඝෝ අනුකම්පං උපාදාය ဒ ුතියම්පි බන්තේ සංඝං උපසම්පදං යාචාමි උල්ලුම් පතු මං බන්තේ සංඝෝ අනුකම්පං උපාදාය තතියම්පි බන්තේ සංඝං උපසම්පදං යාචාමි උල්ලුම් පතු මං බන්තේ සංඝෝ අනුකම්පං උපාදාය යන වාක්‍ය කියා උපසම්පදාව ඉල්ලිය යුතුය. ඉක්බිති කර්ම ආචාර්යන් වහන්සේ විසින් සුනාතුමේ බන්තේ සංඝෝ අයං නාගෝ ආයස්මතෝ තිස්සස්ස උපසම්පදා පෙක්ඛෝ යදි සංගස්ස පත්ත කල්ලං අහං නාගං අන්තරායිකේ ධම්මං පුච්චේයං යන කර්ම වාක්‍යයෙන් අන්තරායික ධර්ම ਵਿਚාරීමේ සම්මුතිය ලබාගෙන මතු දැක්වෙන පරිදි අන්තරායික ධර්ම විචාල යුතුය සුනසි නාග අයං තේ සච්ච කාලෝ භූත කාලෝ යං ජාතං තං පුච්ඡාමි සන්තං අත්ථිති වත්තබ්බං අසන්තං නත්ථීති වත්තබ්බං සම්තිතේ ඒව රූපා ආබාධා කුට්ටං නත්ති බන්තේ ගණ්ඩෝ නත්ති බන්තේ කිලාසෝ නත්ති බන්තේ සෝසෝ නත්ති බන්තේ අපමාරෝ නත්ති බන්තේ manussෝසි ආම බන්තේ පුරිසෝසි ආම බන්තේ බුද්ධිසෝසි ආම බන්තේ අනනෝසි ආම බන්තේ නසි රාජබටෝ ආම බන්තේ අනුඤ්ඤෝතෝසි මාතාපිතෝහි ආම බන්තේ පරිපුන්න විසති වස්සෝසි ආම බන්තේ පරිපුන්නං තේ පත්ත චීවරං ආම බන්තේ කිං නාමෝසි අහං බන්තේ නාගෝ නාම කෝ නාමෝ තේ උපාජේයෝ උපාජේයෝ මේ බන්තේ ආයස්මා තිස්ස තේරෝ නාම අන්තරායික ධර්ම ਵਿਚාරයෙන් පසු ඤප්ති චතුත්ථ කර්ම වාක්‍යයෙන් උපසම්පදා කළ යුතුය. උපසම්පදා කර්ම වාක්‍ය සුනාතු මේ බන්තේ සංඝෝ අයං නාගෝ ආයස්මතෝ තිස්සස්ස උපසම්පදා පෙක්ඛෝ පාරිසුද්ධෝ අන්තරායිකේහි ධම්මේහි පරිපුන්නස්ස පත්ත චීවරං නාගෝ සංඝං උපසම්පදං යාචාති ආයස්මතා තිස්සේන උප්පාජේයේන යදි සංඝස්ස පත්ත කල්ලං සංඝෝ නාගං උපසම්පාදෙය්‍ය ආයස්මතා තිස්සේන උප්පාජේයන ඒසා ඤත්ති සුනාතු මේ බන්තේ සංඝෝ අයං නාගෝ ආයස්මතෝ තිස්සස්ස උපසම්පදා පෙක්ඛෝ පරිසුද්ධෝ අන්තරායිකේහි ධම්මේහි පරිපුන්නස්ස පත්ත චීවරං නාගෝ සංඝං උපසම්පදං යාචාති ආයස්මතා තිස්සේන උපාච්චේයේන සංඝෝ නාගං උපසම්පදාත්තේති ආයස්මතා තිස්සේන උපජ්ජායේන යස්සා මතෝ කමති නාගස්ස උපසම්පදා ආයස්මතා තිස්සේන උපජ්ජායේන සෝ තුන්හස්ස යස්ස නක්ඛමති සෝ භාසෙය්‍ය ဒ ුතියම්පි ඒත මත්තං වදාමි සුනාතුමේ භන්තේ සංඝෝ අයං නාගෝ ආයස්මතු තිස්සස්ස උපසම්පදා පෙක්ඛා පරිසුද්ධෝ අන්තරායකේහි ධම්මේහි පරිපුන්නස්ස පත්ත චීවරං නාගෝ සංඝං උපසම්පදං යාචාති ආයස්මතා තිස්සේන උපජ්ජායේන සංඝෝ නාගං උපසම්පාදේති ආයස්මතා තිස්සේන උපජ්ජායේන යස්ස සමතෝ කමති නාගස්ස උපසම්පදා ආයස්මතා තිස්සේන උපජ්ජායේන සෝ තුන්හස්ස යස්ස නක්ඛමති සෝ වාසෙය්‍ය තතියම්පි ඒත මත්තං වදාමි සුනාතුමේ බන්තේ සංඝෝ අයං නාගෝ ආයස්මතෝ තිස්සස්ස උපසම්පදා පෙක්ඛා පරිසුද්ධෝ අන්තරායිකේහි ධම්මේහි පරිපුන්නස්ස පත්ත චීවරං නාගෝ සංඝං උපසම්පදං යාචති ආයස්මතෝ තිස්සේන උපජ්ජායේන සංඝෝ නාගං උපසම්පාදේති ආයස්මතා තිස්සේන උපජ්ජායේන යස්ස සමතෝ කමති නාගස්ස උපසම්පදා ආයස්මතා තිස්සේන උපජ්ජායේන සෝතුන් හස්ස යස්ස නක්ඛමති සෝ බාසෙය්‍ය උපසම්පන්නෝ සංඝේන නාගෝ ආයස්මතා තිස්සේන උපජ්ජායේන කමති සංගස්ස තස්මා තුන්හි ඒව මේතං ධාර යාමි උපසම්පදාව අවසානයේ කරන අනුශාසනය තාවදේව ඡායා මේතබ්බා උතුප්පමානං ආචික්කිතබ්බං දිව සභාගෝ ආචික්කිතබ්බෝ සංගීති ආචික්කිතබ්බෝ චත්තාරෝ නිස්සයා ආචික්කිතබ්බා චත්තාරි අකරණීයානි ආචික්කිත්තබ්බානි සකල ඤෙය්‍ය පරාගත මහා කාරුණික වූ අප භාග්‍යවත් අරහත් සම්්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් මෙසේ වදාරා ඇති බැවින් සුපටිපන්න ආදී ගුණ ගණෝපේත මහා සංඝයා වහන්සේ විසින් පරම නිර්මල උපසම්පදාවෙන් අභිෂේක කරන ලද ආයුෂ්මතා හට මේ සීමා මාලකයේදීම උපසම්පදාව ලැබූ වේලාවේ ඡායා ප්‍රමාණයය ඍතු ප්‍රමාණයය දිව සභාගයය ඒ සියල්ලේය නිශ්‍රය හතරය අකරණීය හතරය යන මේවා කියා දීමට අනුදැන වදාරා ඇති බැවින් අපගේ කීමට ආදරයෙන් ඇහුම්කන් දුන මැනවි පරම පාරිශුද්ධ උපසම්පදා සීලයෙන් අභිෂේක කළත් ආයුෂ්මතානෙනි. ඔබ ශ්‍රී බුද්ධ වර්ෂයෙන් හිස්තනක් වැන්නේහි හිස්තනක් මස හිස්තනක් තිතිය ලත් හිස්තනක් දින ක්‍රිස්තු වර්ෂ හිස්තනක් වැන්නේහි හිස්තනක් මස හිස්තනක් වෙනි හිස්තැනක් දින හිස්තැනක්ට හිස්තැනක් සීමා මාලකයෙහිදී හිස්තැනක් ප්‍රමුඛ මහා සංඝයා වහන්සේ විසින් සාමණේර භූමියෙන් නගා උපසම්පදා භික්ෂුභාවයට පමුණුවන ලද්දෙහිය. ඒ බව දිවිහිමියෙන් මතක තබාගෙන ඊතා කුඩා සිකපදයකදු නොකඩකොට ජීවිතයේසේ දැන් ලත් උපසම්පදා සීලය රක්නෙහිය සසර බිය දැක නිවන් පසක් කරනු රිසියෙන් බුදුසසුන් වන් ආයුෂ්මතානෙනි පැවිදි ජීවිතය පවත්වා ගනු සඳහා මහා කාරුණිකයන් වහන්සේ අනුදැන වදාරා ඇති නිශ්‍රය සතර අසනු මැනවි 1 පින්ඩියාලෝප භෝජනං නිස්සාය පබ්බජ්ජා තත්ථ තේ යාව ජීවං උස්සාහෝ කරණීයෝ අතිරේක ලාභෝ සංඝහ බත්තං උද්දේශ බත්තං නිමන්තනං සලාක බත්තං පක්කිකං උපෝසතිකං පාටිපදිකං ඇවත්නි මේ පැවිද්ද පාත්‍රයගෙන ගෙදරක් පාසා ඇවිද පිඬ පිඬ බැගින් ලබා ගන්නා භෝජනය නිසා පවතින්නේය. තොප විසින් පින්ඩියාලෝප භෝජනයෙන් දිවි පැවැත්මෙහි දිවිහිමියෙන් උත්සාහ කළ යුතුය. සකල සංඝයා හට දෙන දානේය දෙතුන් නම බැගින් සංගින් නිමන්ත්‍රණය කොට දෙන දානේය. පෞද්ගලික වශයෙන් නිමන්ත්‍රණය කොට දෙන දානේය සලාක දානේය පක්ෂයකට වරබැගින් දෙන දානේය පොහොය දිනයන්හි දෙන දානේය පෑලවිය දිනයන්හි දෙන දානේය යන මේවා අතිරේක ලාභ වශයෙන් පිළිගත යුතුය දෙක පාංසුකූලං චීවරං නිස්සාය පබ්බජ්ජා තත්ථ තේ යාව ජීවං උස්සාහෝ කරණීයෝ අතිරේක ලාභෝ කෝමං කප්පාසිකං කෝසෙයං කම්බලං සානං බංඝං පැවිද්ද පාංශුකූල චීවරය නිසා පවත්නේය ඔබ විසින් පාංශුකූල චීවරයෙන් දිවි පැවැත්මෙහි දිවි හිමියෙන් උත්සාහ කළ යුතුය పూర్ව කෘත කුසලානුභාවයෙන් ඔබට කොමු පිළිය කපු පිළිය පට පිළිය, කම්බිලිය, සන පිළිය, මුසු පිළිය යන මේවා ලැබෙතහොත් අතිරේක ලාභ වශයෙන් පරිභෝග කළ යුතුය. 3. රුක්ඛ මූල සේනාසනං නිස්සාය පබ්බජ්ජා තත්ථ තේ යාව ජීවං උස්සාහෝ කරණීයෝ අතිරේක ලාභෝ විහාරෝ අඩ්ඩ යෝගෝ පාසාදෝ අම්මියන් ගුහා පැවිද්ද වෘක්ෂ මූල සේනාසනය නිසා පවතින්නේය. ඔබ විසින් වෘක්ෂ මූල සේනාසනය ඇසුරු කරමින් දිවි පැවැත්මීමෙහි දිවි හිමියෙන් උත්සාහ කළ යුතුය. ඉදින් පූර්ව කෘත්‍ය කුසලානුභාව වශයෙන් ලැබතහොත් දෙපළ ඇති ගෙවල්ය එක් ඵල ඇති ගෙවල්ය අතරඵල ඇති ගෙවල්ය සෝල්දර ගෙවල්ය ගුහාය යන මේවාද පරිභෝග කළ යුතුය අතර පූති මුත්ත බේසජ්ජං නිස්සාය පබ්බජ්ජා තත්ථ තේ යාව ජීවං උස්සාහෝ කරණීයෝ අතිරේක ලාභෝ සප්පි නවනීතං තේලං මධු පානිතං පැවිද්ද අරලු ගෝ මුත්‍රේහි ලා සම්පාදනය කරන පූති මුත්‍ර බේසජ්ජය නිසා පවතින්නේය. පූති මුත්‍ර බේසජ්ජයෙන් දිවි පැවැත්වීමෙහි ඔබ විසින් දිවි හිමියෙන් උත්සාහ කළ යුතුය. ඉදින් ඔබට පූර්වක්‍ෘත්‍ය කුසලානුභාවයෙන් ලැබෙතොත් ගිතෙල්ය, වෙඬරුය, තලතෙල්ය, මීපැණිය, උක්හකුරුව යන මේවා අතිරේක ලාභ වශයෙන් පරිභෝග කළ යුතුය. දැන් අකරණීය හතර අසනු මැනවි. 1. උපසම්පන්නේන භික්ඛුනා මේතුනෝ ධම්මෝ න පති සේවිතබ්බෝ අත්තමාසෝ තිරච්ඡානං ගතායපි යෝ බික්ඛු මේතූනං ධම්මං පතිසේවති අස්සමානෝ හෝති අසක්්‍ය පුත්තියෝ සේයථාපි නාම පුරිසෝ සීසච්චින්නෝ අබබ්බෝ තේන ශරීර බන්ධනේන ජීවිතුම් එවමෙව බික්ඛු මේතුණං ධම්මං පතිසේවිत्वा අස්සමනෝ හෝති අසක්්‍ය පුත්තියෝ තන්තේ යාව ජීවං අකරණීයං උපසම්පදා භික්ෂුව විසින් යටත් පිරිසෙන් තිරිසන් සත්වයෙකු සමගද මෛතුන්‍ය සේවනය නොකළ යුත්තේය. යම් භික්ෂුවක් මෛතුන්‍ය සේවනය කෙරේ නම් එයින් ඒ භික්ෂුතෙමේ අශ්‍රමණයෙක් වෙයි. අබුද්ධ පුත්‍රයෙක් වෙයි. යම්සේ හිසසොන් පුරුෂයෙක් ඒ හිස කය හා සම්බන්ධ කොට නැවත ජීවත් වීමට අභව්‍ය වේද එමෙන්ම මහනතෙමේ මෛතුන්‍ය සේවනය කොට අශ්‍රමණයෙක් වෙයි. අබුද්ධ පුත්‍රයෙක් වෙයි. එබැවින් තොප විසින් ඒ මෛතුන්‍ය සේවනය දිවිහිමියෙන් නොකළ යුතුය. දෙක උපසම්පන්නේන භික්ඛුනා අදින්නම් තෙය්‍යං සංඛාතං න ආදාතබ්බං අත්තමාසෝ තින සලාකං උපාදාය යෝ බික්ඛු පාදං වා පාද රහං වා අතිරේක පාදං වා අදින්නම් තෙය්‍ය සංඛාතං ආදීයති අසමනෝ හෝති අසක්්‍ය පුත්තියෝ සේයථාපි නාම පණ්ඩු පලාසෝ බන්ධනා පමුත්තෝ අභබ්බෝ හරිත්තත්ථාය ඒවමේව බික්ඛු පාදං වා පාදරහං වා අතිරේක පාදං වා අදින්නම් තෙය්‍ය සංඛාතං ආදීत्वा අසමනෝ හෝති අසක්්‍ය පුත්තියෝ තං තේ යාව ජීවං අකරණීයං උපසම්පන්න භික්ෂුව විසින් අන්තිම වශයෙන් තනපතෙහි පටන් හිමියන් විසින් නුදුන් දෙය සොරසිතින් නොගත යුතුය යම් භික්ෂුවක් පාදයක් වූ ධනය හෝ පාදයක් අගනා වස්තුවක් හෝ පාදයකට අධික වස්තුව හෝ සොරසිතින් ගනීද හෙතෙමේ අශ්වමණේක් වෙයි අබුද්ධ පුත්‍රයෙක් වෙයි යම්සේ නටුවෙන් ගැලවුණු පඬුවන් පත නැවත නිල් පතක් වීමට අභව්‍ය වේද එමෙන් භික්ෂුතමේ පාදයක් වූ ධනය හෝ පාදයක් අගනා දෙයක් හෝ පාදයකට අධික ධනය හෝ සොරසිතින් ගැනීමෙන් අශ්‍රමණේක් වෙයි අබුද්ධ පුත්‍රයෙක් වෙයි. එය තොප විසින් දිවිහිමියෙන් නොකල යුතුය. 3. උපසම්පන්නේන භික්ඛුනා සංචිච්ඡ පානෝ ජීවිතා න වෝරෝපේ තබ්බෝ අන්තමසෝ කුන්ත කිපිල්ලිකං උපාදාය යෝ භික්ඛු සංවිච්ඡ මනුස්ස විග්ගයිහං ජීවිතා වෝරෝපේති අත්තමසෝ ගබ්බ පාතනං උපාදාය අසමනෝ හෝති අසක්්‍ය පුත්තියෝ සේයථාපි නාම පුතුසීලා ද්විධා බින්නා අපපටි සන්ධිකා හෝති ඒව මේව බික්ඛු සංචිච්ච මනුස්ස විග්ඝහං ජීවිතා වෝරෝපෙත්වා අසමනෝ හෝති අසක්්‍ය පුත්තියෝ තන්තේ යාව ජීවං අකරණීයං උපසම්පන්න භික්ෂුව විසින් යටත් පිරිසෙන් සිතා මතා කුහුඹුවෙකුදු නොමැරිය යුතුය යම් භික්ෂුවක් ගැබ්හෙලීමෙන් වුවද මිනිසෙකු මරානම් ඒ භික්ෂුව අශ්‍රමණේක් අබුද්ධ පුත්‍රයෙක් වෙයි දෙකට පැලුණා වූ ගල යම්සේ නැවත සන්ධි කළ නොහේද එමෙන් භික්ෂු තෙමේ සිතාමතා මිනිසෙකු මැරීමෙන් අශ්‍රමණයෙක් වෙයි. අබුද්ධ පුත්‍රයෙක් වෙයි. එය තොප විසින් දිවිහිමියෙන් නොකළ යුතුය. 4. උපසම්පන්නේන භික්ඛුනා උත්තරී manuss ධම්මෝ න උල්ලපීතබ්බෝ අත්තමාසෝ ශුඤ්ඤාගාරේ අබිරාමා මීති යෝ භික්ඛු පාපිච්චෝ ඉච්ඡාපකාතෝ අසන්තං අභූතං උත්තරි මනුස්ස ධම්මං උල්ලපති ජානං වා විමුක්ඛං වා සමාධිං වා සමාපත්තිං වා මග්ගං වා පලං වා අසමනෝ හෝති අසක්්‍ය පුත්තියෝ සේයතාපි නාම තාලෝ මත්ත කච්චින්නෝ අබබ්බෝ පුන විරුල්හියා ඒවමේව බික්ඛු පාපිච්චෝ ඉච්ඡාපකාතෝ අසන්තං අභූතං උත්තරි මනුස්ස ධම්මං උල්ලපිත්වා අස්සමනෝ හෝති අසක්්‍ය පුත්තියෝ තන්තේ යාව ජීවං අකරණීයං උපසම්පන්න භික්ෂුව විසින් යටත් පිරිසෙයින් මම ශුන්‍යාගාරයේහි සිත් අලවා වෙසෙමි යයි කියාද උත්තරී ධර්ම උත්තරී මනුෂ්‍ය ධර්මය ප්‍රකාශ නොකළ යුතුය යම් භික්ෂුවක් ලාමක වූ ආශා ඇත්තේ ලාමක ආශාවෙන් මඩනා ලද්දේ මට ධානයක් හෝ විමෝක්ෂයක් හෝ සමාධියක් හෝ සමාපත්තියක් හෝ මාර්ගයක් හෝ ඵලයක් හෝ ඇතේයි තමා කෙරෙහි නැති උත්තරී මිනිස්්‍ය ධර්මය ප්‍රකාශ කෙරේද එයින් හෙතෙමේ අශ්‍රමණේක් වෙයි අබුද්ධ පුත්‍රයෙක් වෙයි යම්සේ මුදුන සුන් තල් ගස නැවත වැඩිවීමට අභව්‍ය වේද එමෙන් මහන ලාමක ආසා ඇතිව ලාමක ආසාවෙන් මඩනා ලදුව තමා කෙරෙහි නැත්තා වූ උත්තරී මනුෂ්‍ය ධර්ම ප්‍රකාශ කොට අශ්වමණේක් වෙයි අබුද්ධ පුත්‍රයෙක් වෙයි එය තොප විසින් දිවි හිමියෙන් නොකල යුතුය දෙතුන් දෙනා එකවර උපසම්පදා කිරීම එසමයෙහි උපසම්පදා අපේක්ෂකයන් අතර පළමුවෙන් උපසම්පදා වීම ගැන විවාද ඇතිවිය. ඒ බව බුදුරජාණන් වහන්සේට සැලකල කලෙහි අනුජානාමි භික්ඛවේ ද්වේ තයෝ ඒකානුසාවේන කාතුම් තංච කෝ ඒකේන උපජ්ජායේන නත්වේව නානුපජ්ජායේන යනුවෙන් සමාන උපාධ්‍යායන් ඇති දෙතුන් දෙනා එක් අනුශ්‍රාවණයෙන් උපසම්පදා කිරීමට අනුදැන වදාළසේක. එහෙත් එය කරන කර්ම වාක්‍ය විනය පාළියේහි නැත්තේය. බුරුම රට කර්ම වාක්‍ය පොත්වල එය මෙසේ දක්වා තිබේ. සුනාතු මේ බන්තේ සංඝෝ අයංච නාගෝ අයංච දත්තෙත්තා ආයස්මතෝ තිස්සස්ස උපසම්පදාපෙක්ඛා පාරිසුද්ධා අන්තරායිකේහි ධම්මේහි පරිපුන්නි මේසං පත්ත චීවරං නාගෝච දත්තෝච සංඝං උපසම්පදං යාචಂತಿ ආයස්මතෝ තිස්සේන උපජ්ජායේන යදි සංගස්ස පත්ත කල්ලං සංඝෝ නාගං ච දත්තං ච උපසම්පාදෙය්‍ය ආයස්මතා තිස්සේන උපජ්ජායේන ඒසා ඤත්ති සුනාතු මේ බන්තේ සංඝෝ අයං ච නාගෝ අයං ච දත්තෝ ආය සමතෝ තිස්සස්ස උපසම්පාදප්පෙක්කා පරිසුද්ධා අන්තරායකේහි ධම්මේහි පරිපොන්නමේ සංපත්ත චීවරං නාගෝච දත්තෝච සංඝං උපසම්පදං යාචಂತಿ ආයස්මතෝ තිස්සේන උපජ්ජායේන සංඝෝ නාගං ච දත්තං ච උපසම්පාදේති ආයස්මතෝ තිස්සේන උපජ්ජායේන යස්සා සම්තෝ කමති නාගස්ස ච දත්තස්ස ච උපසම්පදා ආයස්මතා තිස්සේන උපජ්ජායේන සෝ තුන්හස්ස යස්ස නක්ඛමති සෝ බාසෙය්‍ය ဒ ුතියම්පි ඒතමත්තං වදාමි පෙය්‍යාලං තතියම්පි ඒතමත්තං වදාමි පෙය්‍යාලං සෝ බාසෙය්‍ය උපසම්පන්නා සංඝේන නාගෝච දත්තෝච ආයස්මත්තා තිස්සේන උපජ්ජායේන කමති සංගස්ස තස්මාතුන්හි ඒව මෙතං දාරා යාමි උපසම්පදාවට අභාව්‍ය පුද්ගලයෝ ইহත දැක් වූ පණ්ඩක ආදී පුද්ගලයෝ 11 දෙනය පරාජිකාවට පත් තැනැත්තාය විසි වයස නොපිරුණු තැනැත්තාය යන තෙලස් දෙනා උපසම්පදාවට අභව්‍යයෝය උපසම්පදා කර්මය කරන ලදියේද ඔවුනට උපසම්පදාව නොපිහිටන්නේය සෙසු දොස් ඇතියන් උපසම්පදා කළහොත් කාරක සංඝයාට දුකලා ඇවැත්වෙයි උපසම්පදාව ඔවුනට පිහිටයි පැවිද්දට නුසුදුසන් වශයෙන් දක්වා ඇති සෑම දිනාම උපසම්පදාවටද නුසුදුස්සෝය. එහෙත් හත්ත චින්න ආදීන් උපසම්පදා කළොත් ඔවුනට උපසම්පදාව පිහිටන්නේය. එයින් කාරක සංඝයාට හා ආචාර උපාධ්‍යයන්ට ඇවැත් වෙයි. එහෙයින් සමන්ත පාසාදිකා නම් වූ විනය අටුවාවෙහි යේ සංච පබ්බජ්ජා පටික්කිතා උපසම්පදාපි තේසං පටික්කිතා ච සචේපන සංඝෝ උපසම්පාදේති සබ්බේපි හත්ත චින්නදයෝ සූප සම්පන්නා කාරක සංඝෝ පන ආචාර උපාජ්ජායෝ ච ආපත්තිතෝ න මුච්ඡති යයි කීහ උපසම්පදා අපේක්ෂකයාගේ වයස උපසම්පදා අපේක්ෂකයාගේ වයස විශේෂයෙන් සැලකිය යුත්තකි. යෝපන බික්ඛු ජානං ඌන වීසති වස්සං පුග්ගලං උපසම්පාදෙය්‍ය සෝච පුග්ගලෝ අනුසම්පන්නෝ තේච බික්ඛු ගරයිහා ඉදං තස්මින් පාචිත්‍යං යනුවෙන් තථාගතයන් වහන්සේ විසින් විසිවසක් නොපිරුණු පුද්ගලයෙකු උපසම්පදා කරන උපාධ්‍ය ආචාර්යවරයාට පචිති අවතක් පනවා තිබේ. අනිකුත් නුසුදුස්සන් උපසම්පදා කිරීමේ වරදට දුකුලා ඇවත මිස පචිති අවතක් පනවා නැත. එයින් උපසම්පදා අපේක්ෂකයාගේ වයස විශේෂයෙන්ම සැලකිය යුතු බව කීමු. උපසම්පදා අපේක්ෂකයාගේ වයස ගණන් ගත යුත්තේ ප්‍රසූතියේ පටන් නොව ප්‍රතිසන්දියේ පටන්ය. ඒ බව යම් භික්ඛවේ මාතු කුච්චිස්මින් පඨමං චිත්තං uppannං පඨමං විඥානං පාතු භූතං තදූපාදාය සාවස්ස ජාති අනුජානාමි භික්ඛවේ ගබ්බවීසං උපසම්පාදේතුං යන විනය දේශනෙන් දත යුතුය. මව් කුස දසමසක් විසූ කෙනෙකු උප්පත්තියෙන් 19 වසකුත් දෙමසක් ගත වූ කල්හි උපසම්පදා කළ හැකිය. නව මසක් මව් කුස විසූ තැනැත්තා උප්පත්තියෙන් 19 වසකුත් තෙමසකුත් ගත වූ පසු උපසම්පදා කළ හැකිය. 20 වස් වයස නොපිරුණු කෙනෙකු පිරුණු කෙනෙක් යැයි සිතා වැරදීමකින් උපසම්පදා කිරීමෙන් ඇවත් නොවේයි. එහෙත් වයස වරදවා තේරුම්ගෙන සිටි උපසම්පදා අපේක්ෂකයාට උපසම්පදාව නොපිහිටයි. ඔහු දසවස් පිරු පසු උපාධ්‍යාය වී ගෝලයක උපසම්පදා කළහොත් ඔහු හැර කර්මයට සෑහෙන පමණට භික්ෂූහු එහි වූවාහු නම් ගෝලයාට උපසම්පදාව පිහිටයි. විසිවස් වයස නොපිරි උපසම්පදා වූ බව නොදැන මහානකම් කරන්නා වූ ඒ තනත්තාට එසේ විසීම ස්වර්ග මෝක්ෂ දෙකට අන්තරාය කර නොවේයි. මහලු වයසට පැමිණි පසුව වුවද තමා අඩු වයසින් උපසම්පදා වූ බව නිසකව දැනගතහොත් නැවත උපසම්පදා විය යුතුය. දැනගැනීමෙන් පසු උපසම්පන්නයෙකු හැටියට පෙනී සිටීම වංචාවක් බැවින් ඔහුට එය අන්තරාය කරවෙයි. අනාපත්ති ඌන වීසති වස්සං පරිපුන්න වීසති සංයති එත්ථ කිංචාපි උපසම්පාදෙත්තස්ස අනාපත්ති පුද්ගලෝ පන අනුසම්පන්නෝව හෝති සචේ පනසෝ දසවස්සච්චේන අඤ්ඤං උපසම්පාදේති තංචේ මුංචිත්වා ගනෝ පූරති සූපසම්පන්නෝ සෝපි ච යාව න ජානාති තාවස්ස නේව සග්ගන්තරායෝ න මොක්ඛන්තරායෝ ඤත්වා පනපුන උපසම්පජ්ජත්තබ්බං යනු විනය අටුවාවයි උපාධ්‍යාය වීමට සුදුසු භික්ෂූන් වහන්සේ උපාධ්‍යාය වී ගෝලයන් මහාන කිරීමට හා උපසම්පදා කිරීමට සියල්ල සුදුසු නොවේති. සුදුසුකම් නැතිව උපාධ්‍යාය වී ගෝලයන් මහාන කරන උපසම්පදා කරන නිස දෙන භික්ෂුවට දුකුලා ඇවත් වෙයි. නබික්ඛවේ බාලේන අභියත්තේන උපසම්පදාතේ තබ්බෝ අනුජානාමි භික්ඛවේ බියත්තේන භික්ඛුනා පටිබලේන දසවස්සේන වා අතිරේක දසවස්සේන වා උපසම්පාදේතු යනු බුද්ධ වචනයයි මහණනි බාල වූ අව්‍යක්ත වූ භික්ෂුව විසින් උපසම්පදා නොකළ යුතුය මහණෙනි දසවස් ඇත්තා වූද දසයකට අධික වස් ඇත්තා වූද ව්‍යක්ත වූද ප්‍රතිබල වූද භික්ෂුව විසින් උපසම්පදා කිරීම අනුදනිමි යනු එහි තේරුමයි. උපාධ්‍යාය වීමට සුදුසු භික්ෂූන් වහන්සේ පරිසුපස්සතායක බහුශෘත නම් වෙති. පරිසුපස්ථායක බහුශෘතයාගේ අංග මෙසේය. විනයෙන් බික්ඛු බික්ඛුණී විභංග දෙක ප්‍රගුණ වීමය කර්ම අකර්ම විනිශ්චය දැන ගැනීමය වත්තක්ඛන්දකය දැන ගැනීමය. මජ්ක්‍ධිම නිකායෙන් මූලපණ්ණාසකය හෝ දීඝනිකායෙන් මහා වර්ගය හෝ සංයුක්ත නිකායෙන් හෙට්ටිම වර්ග 3 හෝ මහා වර්ගය හෝ අංගුත්තර නිකායෙන් අඩක් හෝ කුද්දක නිකායෙන් අටුවාව සහිත ධර්මපදය හෝ ජාතක පොත හෝ ප්‍රගුණ කරගෙන තිබීමය. උපසම්පදාවෙන් දසවස් ඇත්තෙකු වීමය යන මේවා පරිසුපස්ථායක බහුශ්‍රතයාගේ අංගයෝය. උපසම්පදාවෙන් පසු අලුත උපසම්පදා වූ භික්ෂුව පස්වසක් ගතවන තුරු උපාධ්‍යායන් වහන්සේ ඇසුරු කරමින් උන්වහන්සේ වෙසෙන තැනම විසිය යුතුය. උපාධ්‍යායන් වහන්සේගෙන් වෙන්ව වාසය කරන නවක භික්ෂුවට එයින් අරුණක් පාසාම දුකලා ඇවත් වෙයි. තමා උපාධ්‍යාය වී අන්‍යන් උපසම්පදා කොට ඔවුන් හැර දමන්නා වූ උපාධ්‍යායාටද වත්ත ભેදයෙන් දුකලා ඇවත් වෙයි. නිශ්‍රය මුක්තක බහුශ්‍රුතේකු නුවහොත් භික්ෂුව දිවිහිමියෙන් උපාධ්‍යායන් වහන්සේ වෙත හෝ ආචාර්යවරයෙකු වෙත හෝ විසිය යුතුය. ප්‍රාතිමෝක්ෂ දෙක පාඩම් තිබීමය සූත්‍ර පිටකයෙන් බණවර හතරක් ප්‍රගුණ වීමය තමා වෙත පැමිණෙනවුන්ට කියා දීමට යම්කිසි කතා මාර්ගයක් පුහුණු කරගෙන තිබීමය මංගල අමංගලයන්හි අනුමෝදනාව පිණිස බණ තුනක් පුහුණු කරගෙන තිබීමය උපෝසත පවාරණ ආදී විනය කර්ම ගැන දැනගෙන තිබීමය යම්කිසි භාවනා මාර්ගයක් පුහුණු කරගෙන තිබීමය උපසම්පදාවෙන් පස්වසක් පිරීමය යන මේවා නිශ්‍රය මුක්තක බහුශෘතයාගේ අංගයෝය නිශ්‍රය සමාදානය උපාධ්‍යායන් වහන්සේ අපවත් වීම ආදී යම්කිසි කරුණකින් නිශ්‍රය මුක්තක නො වූ භික්ෂුවට උපාධ්‍යායගේ නිශ්‍රය නැතිව හොත් ඒ භික්ෂුව පෛරුපස්ථායක බහුශෘත ඉස්තවීර නමකගෙන් නිශ්‍රය ග්‍රහණය කොට විසිය යුතුය. නිශ්‍රය ගන්නා වූ භික්ෂුව විසින් නිශ්‍රය ආචාර්යවරයා වෙත එළඹ සිවුරු ඒකාංශ කොට පෙරවා උක්කුටිකයෙන් හිඳ වැඳගෙන ආචාර්යෝ මේ බන්තේ හෝහි ආයස්මතෝ නිස්සාය වච්ඡාමි යන වැකිය තුන්වරක් කීමෙන් නිස ගත යුතුය නිශ්චය ආචාර්යා විසින් පාසාදිකේන සම්පාදේත යයි කියා එය පිළිගත යුතුය සාහු ලහු ඕපායිකං පතිරූපං යන වචනද ඒ සඳහා සුදුසුය. වස් බොහෝ ගණනක් වී නිස මිදීමට තරම් උගත්කමක් නැත්තා වූ භික්ෂුව නිස ගැනීමට වැඩිමහල්ලෙකු සොයාගත හැකි නොවේ නම් තමාට බාල වූ පෛරුපස්ථායක බෞස්ෘතයෙකුගෙන් නිස ගත යුතුය. තමාට බාල වුවද ගුරුවරයාට වැඳිය යුතුය. එහෙත් බාලයෙකුට බන්තේ යන වචනය විවහාර නොකළ යුතුය. වැඩිමහලු භික්ෂුවක් විසින් බාල භික්ෂුවකගෙන් නිස ගැනීමේදී නිශ්චය ආචාර්යවරයා ඉදිරියේ සිවුරු ඒකාංශ කොට පොරවා උක්කුටිකෙන් හිඳ වැඳගෙන ආචාර්යෝ මේ ආවුසෝ හෝහි ආයස්මතෝ නිස්සාය වච්ඡාමි යයි තෙවරක් කිය යුතුය ගම් වැදීමට ਵਿਚාරණ කල්හිද උක්කුටිකෙන් හිඳ වැඳගෙන ගාමප්ප වේසනං අපුච්ඡාමි ආචාරීය යයි කිය යුතුය පැන ਵਿਚාරේමීදීද එසේ පිළිපැදිය යුතුය උපාධ්‍යාය ආචාර්ය නිශ්චය ආචාර්ය දෙදෙනාගෙන් උපාධ්‍යාය ආචාර්යවරයා ප්‍රදාන වෙයි. නිසගත යුත්තේ උපාධ්‍යාය ආචාර්යවරයාගෙන් වෙන් වූ අවස්ථාවලදීය. උපාධ්‍යාය ආචාර්යවරයා අන් පෙදෙසක වෙසන අවස්ථාවක අන්තර කෙනෙකුගෙන් නිසගෙන වෙසන කලෙහි නැවත උපාධ්‍ය ආචාර්යවරයා එහි පැමිණියහොත් අන්තේවාසිකයා විසින් උපාධ්‍යායා දුටු කෙනෙහි ගන්නාලද නිස සංසිඳෙයි. එනම් අහෝසි වෙයි. උපාධ්‍යාය ආචාර්යවරයා නැවත ගියහොත් පළමුගත් නිස අභාවයට ගිය බැවින් නැවතත් නිස ගත යුතුය. උපසම්පදා වීමේදී උපාධ්‍යාය ග්‍රහණය කළ තැනැත්තාට එය සෑම කල්හිම පවතින්නේය. නැවත ගැනීමක් නෝමනාය. නිස වනාහි බිඳුණු බිඳුණු අවස්ථාවලදී නැවත නැවත ගත යුතුය. අදිෂ්ඨාන වික්ඛප්පන විදි දසහා පරමං අතිරේක පත්තෝ ධාරේතබ්බෝ තං අතික්ඛාම යාතෝ නිස්සග්ගියං පාචිත්තියං යයි වදාරා ඇති බැවින් අතිරේක පාත්‍රය දස දිනකට වඩා කල් තබා ගන්නා භික්ෂුවට නිසඟි පචිති වෙයි. එබැවින් පාත්‍රය අදිෂ්ඨාන හෝ කල යුතුය. වික්කප්පණය හෝ කල යුතුය. අතිරේක පාත්‍රයයි කියනුවේ එසේ නොකල පාත්‍රයයි. පාත්‍රයක් වශයෙන් අදිෂ්ඨාන කළ යුත්තේද ඊතා කුඩාද නො වූ ඊතා මහත්ද නො වූ පරිභෝගයට සුදුසු වන හැටියට මට්ටම් කොට වර්ණවත් කළ පාත්‍රයයි. එසේ නොවන පාත්‍රය වාජනයක් හැටියට පාවිච්චි කිරීමෙන් වරදක් නොවේ. උපසම්පදාවටගත් පාත්‍රය දස දිනක් ඇතුළත අදිෂ්ඨාන කරගත යුතුය. එක් පාත්‍රයක් අදිෂ්ඨාන කරගෙන ඉන්නා අතර අලුත් පාත්‍රයක් අදිෂ්ඨාන කර ගන්නට ඕනෑ කරතොත් එක් භික්ෂුවකට පාත්‍ර දෙකක් නොඉටිය හැකි බැවින් පරණ පාත්‍රය අනෙකෙකුට හෝ දිය යුතුය. පච්චුද්ධරණය හෝ කළ යුතුය. පච්චුද්ධරණය කිරීමේදී පාත්‍රය ළඟ තිබේ නම් එය අතටගෙන හෝ අතින් ස්පර්ශ කරගෙන හෝ ඉමං පත්තං පච්චුද්ධාරාමි යයි තෙවරක් කිය යුතුය. පාත්‍රය දුර තිබේ නම් ඇති තැන සලකාගෙන ඒතං පත්තං පච්චුද්වාරාමි යයි තෙවරක් කිය යුතුය. අදිෂ්ඨාන කිරීමේදී පාත්‍රය ළඟ තිබේ නම් ඉමං පත්තං අදිඨාමි යයිද දුර තිබේ නම් ඇති තැන සලකාගෙන ඒතං පත්තං අදිඨාමි යයිද තෙවරක් කිය යුතුය. අදිෂ්ඨානය බිඳීම අච්ඡේද දානං ගාහේහි විම්බමා මරණු දට්ටා ලිංග සික්ඛාහි චිද්දේසු පත්තෝ දිඨාන මුංචති යනුවෙන් දැක්වෙන පරිදි සොරුන් විසින් පැහැර ගැනීමය අනුන්ට දීමය විශ්වාසිකයන් විසින් ගැනීමය සිවුරු හැරීමය මරණයට පැමිණීමය පච්චුද්ධරණය කිරීමය ලිංග පරිවර්තනය වීමය උපසම්පදාව ප්‍රතික්ෂේප කිරීමය බත්හුළු පිට වෙන තරමට සිදුරු වීම යන කරුණු නවෙන් පාත්‍ර අදිෂ්ඨානයේ අභාවයට යයි සිදුරු වීමෙන් අදිෂ්ඨානය බිඳුණු කලෙහි පිළියම් කර නැවත අදිටන් කළ යුතුය එසේ නොකලහොත් දස දින ඉක්මීමෙන් නිසඟි පචිති වෙයි පාත්‍ර වික්ඛප්පණය එක් පාත්‍රයක් අදිෂ්ඨාන කරගෙන වෙසෙන භික්ෂුව තවත් පාත්‍ර ලැබී ඒවා තමාගේ අයිතියෙහි තබා ගන්නු කැමති නම් වික්ඛප්පණය කොට තබා ගත යුතුය. නිකම්ම තබා ගතහොත් දස දින ඉක්මීමෙන් නිසඟි පචිති වෙයි. විකප්පණය කළ යුත්තේ මෙසේය. පාත්‍රය වික්ත භික්ෂුවක් වෙතගෙන ගොස් උක්කුටිකයෙන් හිඳ ඉමං පත්තං තුයිහං විකප්පේමි යන වැකිය තෙවරක් කියා ඒ භික්ෂුවට දිය යුතුය. විකප්පණය යනු දීමක් හෝ පූජාවක් නොව විනය කර්මයකි. එබැවින් ඒ භික්ෂුව විසින් මයිහං සන්තකං පරිබුංජ වා විස්සජ්ජේහි වා යථාපච්චයං කරෝහි යන වැකිය තුන්වරක් කියා ආපසු දිය යුතුය. එසේ කිරීමට පච්චුද්ධාරය යයි කියනු ලැබේ. පච්චුද්ධාරයෙන් පසු ඒ පාත්‍රය කැමැති කලක් තබා ගැනීමෙන් හා පරිභෝග කිරීමෙන්ද ඇවැත් නොවේ. වැඩි ගණනක් පාත්‍ර විකප්පණය කිරීමේදී ඉමේ පත්තේ තුයිහං විකප්පේමි යයිද පච්චුද්ධාරයේදී මයිහං සන්තකේ පරිබුංජවා විසජ්ජේහිවා යතා පච්චයන් කරෝහි යයිද කිය යුතුය. විකප්පණය කිරීමට පාත්‍රයේ සමීපෙහි නැතිනම් මාගේ පාත්‍රය අසවල් තැන ඇත යයි අනික් භික්ෂුවට කියා තිබෙන තැන සලකාගෙන ඒතං පත්තං තුයිහං විකප්පේමි යයිද පාත්‍ර බොහෝ නම් ඒතේ පත්තේ තුයිහං විකප්පේමි යයිද කියනු පාත්‍රයේ ප්‍රමාණය තයෝ පත්තස්ස වන්නා උක්කට්ඨෝ පත්තෝ මජ්ජිමෝ පත්තෝ ඕමකෝ පත්තෝ උක්කට්ඨෝ නාම පත්තෝ අඩ්ඩාල්හා කෝදනං ගන්හාති චතුභාගං කාදනං තදුපියංච ව්‍යංජනං මජ්ජිමෝ නාම පත්තෝ නාලිකෝදනං ගන්හාති චතුභාගං කාදනං තදුපියං ච ව්‍යංජනං ඕමකෝ නාම පත්තෝ පත්තෝදනං ගන්හාති චතුභාගං කාදනං තදුපියං ච ව්‍යංජනං මෙය පරාජිකා පාළියේහි පාත්‍රයේ ප්‍රමාණ දක්වුණු පාඨයකි මේ විනය දේශනෙන් උත්කෘෂ්ඨ පාත්‍රයේ මධ්‍යම පාත්‍රයේය ඕමක පාත්‍රයේයි පාත්‍ර තුනක් දැක්වේ. උත්කෘෂ්ඨ පාත්‍රය නම් එකල මගදරට භාවිත කළ නැලියෙන් සහල් දෙනැලියකින් මනවින් පිසූ බත හා ඒ බතින් හතරෙන් කොටසක් පමණ වූ අතට ගත හැකි පදමට පිසූ මුං ඇට මාළුවද ඒ බතට ප්‍රමාණවන අනිකුත් ව්‍යංජනද යන සියල්ල පහලිය හැකි පාත්‍රයයි. මධ්‍යම පාත්‍රය නම් මගද නැලියෙන් එක නැලියක සහලින් පිසූ බතහ එයින් හතරෙන් කොටසක් මුං ඇට මාළුවද ඒ බතට සෑහෙන අනිකුත් ව්‍යංජනද බහාලිය හැකි පාත්‍රයයි ඕමක පාත්‍රය නම් මගද නැලියෙන් අඩක් සහලින් පිසූ බත හා එයින් හතරෙන් කොටසක් මුං ඇට මාළුවත් අනිකුත් ව්‍යංජනත් බහාලිය හැකි පාත්‍රයයි මගද නැලියෙන් නැලි දෙකක බත හා එයින් හතරෙන් කොටසක් මුං ඇට මාළුවත් අනිත් ව්‍යංජනත් බහාලූ කලෙහි පාත්‍ර ගැටියේ යටි මට්ටමෙනුත් පහලින් සිටී නම් ඒ පාත්‍රය උත්කෘෂ්ඨ පාත්‍රයට මහත් බැවින් අපාත්‍රයකි. ඕමක පාත්‍රයට નિયમિત ආහාර රාශිය බහලූ කලෙහි ගැටියෙන් උඩටත් ආහාර මතුවී සිටින පාත්‍රය ඊතා කුඩා බැවින් අදිෂ්ඨානයට අයෝග්‍යය. එයද අපාත්‍රයකි. විනය අටුවාවෙහි උත්කෘෂ්ඨෝත්කෘෂ්ඨය උත්කෘෂ්ඨය උත්කෘෂ්ඨ ඕමකය මධ්‍යමෝත්කෘෂ්ඨය මධ්‍යමය මධ්‍යම ඕමකය ඕමක උත්කෘෂ්ඨය ඕමකය ඕමක ඌමකය පාත්‍රය අපාත්‍ර යයිද ඉතිරි හත අදිෂ්ඨානයට යෝග්‍ය පාත්‍රයයිද කියා තිබේ. මගද නැලිය ගැන නොඑක් මත තිබේ. ඒ සාමාන්‍යයෙන් දැනට මෙහි භාවිත කරන සේරුව තරමේ එකක් යයි සිතිය හැකිය. අනුජානාමි භික්ඛවේ द्वे පත්තේ ආයෝ පත්තං මත්තිකා පත්තං යයි වදාරන ලද යකඩ පාත්‍රය හා මැටි පාත්‍රයක් හැර අනික් පාත්‍රයක් අදිෂ්ඨානයට නුසුදුසු බවද සැලකිය යුතුය. චීවර අදිෂ්ඨානය නිට්ඨිත චීවරස්මින් පන බික්ඛුනා උබ්බත්තස්මින් කටිනේ දසාහ පරමං අතිරේක චීවරං ධාරේ තබ්බං තං අතික්කාමයතෝ නිස්සග්ගියං පාචිත්‍යං යනු විනය නීති බැවින් අදිෂ්ඨානය හෝ විකප්පණය හෝ නොකොට සිවුරු තබා ගැනීමට නිදහස ඇති විශේෂ කාල හැර අන් දිනකදී අතිරේක චීවරයක් දස දිනකට වඩා තබාගත හොත් නිසගි පචිති වෙයි. අතිරේක චීවරය යයි කියනුවේ අදිෂ්ඨානය හෝ විකප්පණය නොකල සිවුරු වලටය. සංඝාටිය උත්තරා සංගය අන්තරවාසකය වාසික්ක සාටිකය නිසීදනය පච්චත්තරණය කණ්ඩු පටිච්ඡාදිකය මුඛ පුංජන චෝලකය පරික්කාර චෝලකය යයි සිවුරු නවයකි එයින් සංඝාටි උත්තරාසංග අන්තරවාසක යන තුන ප්‍රදානය සංඝාටි යනු දෙපට සිවුරයි. උත්තරාසංග යනු තනිපට සිවුරයි. අන්තරවාසක යනු අඳනයයි. ඒවා අදිෂ්ඨාන කරන්නට කලින් පඬු පොවා කප් බින්දු තැබිය යුතුය. කප් බින්දුව සිවුරේ කොන් හතරෙහිම හෝ තුනක හෝ දෙකක හෝ එක්කොනක හෝ මොනරෙකුගේ ඇස පමණ මහතට නිල් පැහැයෙන් තැබිය යුතුය. සංඝාටිය ඉමං සංඝාටින් අඩිඨාමි කියාද උත්තරා සංඝය ඉමං උත්තරා සංඝං අදිඨාමි කියාද අන්තරවාසකය ඉමං අන්තරවාසකං අදිඨාමි කියාද ඊටාගත යුතුය ඒවා අත්පසින් බහැර තිබියදී අදිටන් කරතොත් ඇතිතන සලකාගෙන ඒතං සංඝාටින් අදිඨාමි ඒතං උත්තරා සංඝං අදිඨාමි ඒතං අන්තරවාසකං අදිඨාමි යයි අදිටන් කළ යුතුය සිවුරු වල ප්‍රමාණ ප්‍රමාණයට වඩා කුඩා වූ හෝ මහත් වූ හෝ සිවුරු සංඝාටි උත්තරාසංග අන්තරවාසක යන නම් වලින් ඉතිය නොහැකිය. අන්තිම පරිච්ඡේදයෙන් සංඝාටිය හා උත්තරාසංගය අධිටන් කරන භික්ෂුවගේ අතින් දිගින් හතර රියනක් හා මිටි රියනක්ද පළලින් දෙරියනක් හා මිටිරියනක්ද තිබිය යුතුය. අන්තරවාසකයේ දිගින් හතර රියනක් හා මිටිරියනක්ද පළලින් දෙරියනක්ද තිබිය යුතුය. ඒ ප්‍රමාණවලට කුඩා නම් චීවර තුන අදිෂ්ඨානයට නොගත හැකිය. මහත් වූවාට වරදක් නැත. එහෙත් හැම සිවුරක්ම සුගත චීවරයට වඩා කුඩා විය යුතුය. අදිෂ්ඨානය බිඳීම පාත්‍ර අදිෂ්ඨානයේ බිඳීමට කී කරුණු නවයෙන් ති චීවර අදිෂ්ඨානයද බිඳෙයි සිදුරු වීමෙන් අදිෂ්ඨානය බිඳෙන්නේ සංඝාටි උත්තරාසංග දෙකෙහි දිග අතේ දෙකලවරින් වියතින් මොබද පළල් අතේ දෙකලවරින් අඟල් 8කින් මොබද සුලැඟිලි නියපිට පමන වූද සිදුරක් වීමෙනි. අන්තරවාසිකේහි දික් අතේ දෙකලවරින් වියතකට මොබද පළල් අතේ දෙකලවරින් හතර අඟුලකින් මොබද කියන ලද ප්‍රමාණ සිදුරක් වීමෙනි. සිදුරු මැද එක් නූල් පොටකොදු ඉතිරි වී නැතිනම් අදිෂ්ඨානය නොබිදෙයි. එසේ අදිෂ්ඨාන බිඳුණු චීවරය මසා ප්‍රතිසංස්කරණය කොට දස දිනකින් මොබ නැවත ඊටා ගත යුතුය. පරික්කාර චෝලා අදිෂ්ඨානය සංඝාටි උත්තරා සංඝ අන්තරවාසක යන නම් වලින් එක් භික්ෂුවකට එක් චීවරය බැගින් මිස එක් જાතියකින් දෙක තුන අදිෂ්ඨාන නොකළ හැකිය. එබැවින් වැඩි සියුරු පරිභෝග කරනු කැමැතියන් විසින් ඒවා පරිෂ්කාර චෝල වශයෙන් ඉටිය යුතුය. එක් සිවුරක් අදිටන් කිරීමේදී ඉමං චීවරං පරික්කාර චෝලං අදිට්ඨාමි යයි තුන්වරක් කියා අදිටන් කළ යුතුය. සිවුර එකකට වැඩි ගණනක් වේ නම් සියල් එක්කොට තබා ඉමානි චීවරානි පරික්කාර චෝලානි අදිඨාමි යයි කිය යුතුය. අත්පසින් බැහැර ඇති සිවුරු අදිටන් කිරීමේදී ඒතං චීවරං පරික්ඛාර චෝලං අදිත්තාමි යයිද ඒතානි චීවරානි පරික්කාර චෝලානි අදිඨාමි යයිද කිය යුතුය. නිට්ඨිත චීවරස්මින් පන බික්ඛුනා ඔබ තස්මින් කටිනේ ඒකරත්තං පිචේ බික්ඛු තිචීවරේන විප්පවෙස්සෙය්‍ය අඤ්ඤත්‍ර බිකු සම්මුතියා නිස්සග්ගියම් පාචිත්‍යා යන සිකපදයෙන් ඇවත් නොවන හැටියට තුන් සිවුර යන යන තැනට ගෙන යමින් පරිහරණය කිරීම අපහසු භික්ෂූන් විසින් සංඝාටි උත්තරාසංග අන්තරවාසක යන නම් වලින් එකකොදු අදිටන් නොකොට සියල්ලම පරික්කාර චෝල නාමයෙන්ම ඊටා ගැනීමෙන්ද වරදක් නොවේ. දැනට බොහෝ භික්ෂූන් සිවුරු පරිහරණය කරන්නේ ඒ ක්‍රමයෙනි. කොට්ටවර ඇතිරිලි ආදී සේනාසන පරිෂ්කාර වන වස්ත්‍ර හැර දිගින් රියනටත් පළලින් වියතටත් කුඩා නොවන වස්ත්‍ර ಜಾති වලින් කවරක් වුවත් අදිෂ්ඨානය හෝ වික්ඛප්පණය නොකොට අකාලයේදී දස දිනකට වඩා තබාගත හොත් නිසංගි පචිති වන බැවින් තවික ලේන්සු අංශ කඩහා තවත් ලැබෙන රෙදි කෑලි සියල්ල පරිෂ්කාර චෝල වශයෙන් ඉටා ගන්නට හෝ වික්ඛප්පණය කරගන්නට හෝ පුරුදු කරගත යුතුය. චීවර විකප්පණය විකප්පණය කරන සිවුරගෙන භික්ෂුවක් සමීපයේ උක්කුටිකව හිඳ ඉමං චීවරං තුයිහං විකප්පේමි යේ තුන්වරක් කියා අනික් භික්ෂුවට සිවුර දිය යුතුය එසේ කිරීම විකප්පණයයි පිළිගත් භික්ෂුව විසින් මයිහං සන්තකං පරිබුංජ වා විසජ්ජේහි වා යථාපච්චයන් කරෝහි යයි තුන්වරක් කියා එය ආපසු දිය යුතුය එය පච්චුද්ධාරයයි සිවුරු එකකට වැඩි කලෙහි ඉමානි චීවරානි තුයිහං විකප්පේමි යයි කිය යුතුය පච්චුද්ධාරයේදී මයිහං සන්තකානි පරිබුංච වා විසජ්ජේහි වා යථාපච්චයන් කරෝහි යැයි කිය යුතුය. අත්පසින් බැහැර ඇති සියුරු විකප්පණය කිරීමේදී ඇති තැන කියා ඒතං චීවරං තුයිහං විකප්පේමි යයිද සියුරු බොහෝ නම් ඒතානි චීවරානි තුයිහං විකප්පේමි යයිද කිය යුතුය. පච්චුද්ධාරය පෙරසේමය කොට්ටවුර ඇතිරිලි ආදිය ඊට නොගැනීමෙන් ඇවත් නොවේ. පරික්කාර චෝල හැටියට ඉටීමේදී එකක් නම් ඉමං චීවරම් පරික්කාර චෝලං අදිට්ඨාමි කියාද වැඩි ගණනක් නම් ඉමානි චීවරානි පරික්කාර චෝලානි අදිට්ඨාමි කියාද අදිටන් කළේතිය අත්පසින් බැහැර ඇති සිවුරු ඉටීමේදී ඒතං චීවරං පරික්ඛාර චෝලං අදිඨාමි කියාද ඒතානි චීවරානි පරික්කාර චෝලානි අදිට්ඨාමි කියාද අදිචන් කළ යුතුය. ඇවැත් දෙසීම ඇවැත් දෙසීම යනු ඇවැත් වලින් පිරිසිදු වනු පිණිස ආරෝචනය කිරීමය. භික්ෂුවක් හැටියට පෙනී නොසිටීම භික්ෂුභාවයේ අතහැර සාමණේර බවට හෝ ගිහි බවට පැමිණීම පරාජික ආපත්‍ති දේශනාවයි. වත් මානත් පුරා අබ්බාන කර්මය කර ගැනීම සංඝාදිශේෂ ආපත්‍ති දේශනාවයි. එක් භික්ෂුවක් වෙත දෙසීමෙන් චුල්ලච්ඡය, පාචිත්‍ය ආදී ඇමැත් වලින් පිරිසුදු විය හැකිය. මෙහි ඇවැද්දැසීම යනුවෙන් අදහස් කරන්නේ චුල්ලච්ඡය ආදී ඇවැද්දැසීමයි. භික්ෂූන්ට සිකපද ඊතා බොහෝ බැවින්ද අචිත්තක සිකපදත් ඇති බැවින්ද භික්ෂූහු නොඑක් විට ඇවැත්වලට පැමිණෙති. සමහර විට Taman දන්නේම නැතුවද ඇවැත්වලට පැමිණෙති. සුක්ඛ විසට්ටි කාය සංසග්ග යන ගරුක ආපත්‍ය දෙකටද පහසුවෙන් පැමිණිය හැකිය. ගරුක ආපත්‍යෙන් පිරිසුදු වීමට විනය කර්ම කිරීමේදී පැමිණි ඇවත භික්ෂුවකට ආරෝචනය නොකර ගත කල දින ගන්නකට පිරිවෙස් පිරිය යුතුය. ඇවතට පැමිණි දිනයේම එය අන් භික්ෂුවකට ආරෝචනය කළ භික්ෂුවට සදිනක් මානත පුරා අබ්බාන කර්මය කර ගැනීමෙන් පිරිසිදු විය හැකිය. ගරුකාපත්ති සඳහා වත් පුරන්නට නොබීමටත් වත් පිරීමේ දින ගණන අඩු කරගත හැකි වීමටත් ඇවැත් දෙසන සියලුම අවස්ථාවලදී ගරුකාපත්ති ආරෝචනය කිරීම හොඳය. එසේ කිරීමේදී තමා පැමිණි ගරුකාපත්තිය නිශ්චය වශයෙන්ම දන්නේ නම් ඒ ඇවතේ නමමගෙන ආරෝචනය කිරීම හොඳය. තමා කොතෙක් ගරුකාපත්තීන්ට පැමිණියේද යන බව නිශ්චය වශයෙන් නොදන්නා තැනැත්තා විසින් තමා පැමිණි සියලුම ඇවැත් ආරෝචනය කරමි යන අදහසින් සබ්බ ආපත්‍තියා ආචික්කරෝමි කියා හෝ සබ්බාපත්තියෝ ආරෝචයාමි කියා හෝ පළමුවෙන් ආපත්‍ති ආරෝචනය කොට පසුව අනික් ඇවැත් දෙසීම කළ යුතුය. සභාග ආපatti දෙසීම න බික්කවේ සභාග ආපatti දේසත්තබ්බා යෝ දේසෙය්‍ය ආපatti දුක්ඛටස්ස න බික්කවේ සභාග ආපatti පටිග්ගහේ තබ්බා යෝ පටිග්ගන්හෙය්‍ය ආපatti දුක්ඛටස්ස යන බුද්ධ ප්‍රඥප්ති වල හැටියට සභාග ආපatti දෙසීමෙන් හා පිළිගැනීමෙන් දුකලා ඇවැත් වෙයි. සභාග ආපත්‍ය යනු දේශක ප්‍රතිග්‍රාහක දෙදෙනාම පැමිණ සිටින ඇවතය. විකාල භෝජන ආදී යම්කිසි ආපත්‍යයකට පැමිණි භික්ෂුවක් ඒ ඇවතටම පැමිණ සිටින භික්ෂුවක් සමීපයේහි ඒ ඇවත දෙසීම සභාග ආපත්‍ය දේශනයයි. විකාල භෝජන ආපත්‍යයට පැමිණි භික්ෂුවක් ඒ ඇවත හා අනිකුත් ඇවැද්දගෙන විකාල භෝජන ආපත්‍යයට පැමිණ සිටින භික්ෂුවක් සමීපයේහි අහං බන්තේ සබ්බහූලා ආපත්‍යෝ ආපජ්ජී තා තුම්හ මූලේ පටිදේසේමි යයි ඇවැත් දෙසුව හොත් දෙසූ සියලු ඇවැත් වලින් ඒ භික්ෂුව පිරිසිදු වෙයි සභාග ආපත්‍ය නොදෙසිය යුතුය යන නීතිය ඇති නිසා ඒ ඇවැත් වලින් පිරිසිදු නොවන්නේ නොවේයි එයින් වන්නේ කලින් පැමිණ සිටි ඇවැත් වලින් පිරිසිදු වී අලුත් දුකුලා ඇවතකට පැමිණීමය. ඒ භික්ෂුවගේ ඇවැත් පිළිගත් භික්ෂුව විසින් පසුව ඒ භික්ෂුව කෙරෙහිම විකාල භෝජන ආපත්තියෙන් සභාග ආපත්තියත් පිළිගැනීමෙන් වූ ආපත්තියත් තවත් ආපත්ති එක්කොට සම්බහුලා ආපත්තියෝ ආපජ්ජින් තා තුම්හ මූලේ පටිදේසේමි යයි ඇවැත් දෙසුවහොත් පළමු ඇවැත් දෙසූ භික්ෂුව විකාල භෝජන ආපත්තියෙන් පිරිසුදු වී සිටින බැවින් සභාග ආපත්‍ය දෙසීමේ වරදට අසු නොවේ. එසේ දෙසීමෙන් මේ භික්ෂුව සියලුම දේශනාගාමිනී ඇවැත් වලින් පිරිසිදු වෙයි. පළමු ඇවැත් දෙසූ භික්ෂුවට ඊට පසු දෙවනුව ඇවැත් දෙසූ භික්ෂුව කෙරෙහිම සභාග ආපත්‍ය දෙසීමෙන් වූ ඇවත දෙසා පිරිසුදු විය හැකිය. එබැවින් ඔවුනොවුන් ඇවත් දෙසා ගන්නා කල්හි සභාග ආපත්‍ය ඇතිනම් පළමු ඇවත් දෙසූ භික්ෂුව විසින් නැවත වරක්ද ඇවත් දෙසිය යුතුය. ඇවත් දෙසීමේදී භාවිතා කරන වාක්‍ය පළමුවෙන් නවකයා විසින් ඇවැත් දෙසිය යුතුය. නවකයා අහං බන්තේ සබ්බ ආපත්‍තියා ආචික්කරෝමි මේ ගරුක ආපත්‍ති ආරෝචනයයි වැඩි මහල්ලා සාදු සාදු නවකයා අහං බන්තේ සම්බහුලා ආපත්‍යෝ ආපජ්ජින් තා තුම්හ මූලේ පටිදේසේමි වැඩි මහල්ලා පස්සසි ආවුසෝ තා ආපත්තියෝ නවකයා ආම බන්තේ පස්සාමි වැඩි මහල්ලා ආයතින් ආවුසෝ සංවරෙයාසි නවකයා සාදු සුට්ටු බන්තේ සංවරිස්සාමි මහලු භික්ෂුවගේ ඇවැද්දෙසීම මහලු අහං ආවුසෝ සබ්බාපත්තියා ආචික්කරෝමි නවක සාදු බන්තේ සාදු මහලු අහං ආවුසෝ සම්බහුලා ආපත්තියෝ ආපජ්ජින් තා තුයහ මූලේ පටිදේසේමි නවක පස්සත බන්තේ තා ආපත්තියෝ මහලු ආම ආවුසෝ පස්සාමි නවක ආයතින් බන්තේ සංවරයාත මහලු සාදු සුට්ටු අහං ආවුසෝ සංවරිස්සාමි නවක සාදු බන්තේ සාදු මෙසේ ඔවුනවුන්ට ඇවැත් දෙසූ කල්හි පළමු ඇවැත් දෙසූ භික්ෂුව කෙරෙහි සභාග ආපත්‍ති දෙසීමෙන් වන දුකුලා ඇවත ඉතිරි වෙයි. සභාග ආපත්‍ති බොහෝ වී නම් ඒ ආපත්‍ති ගන්නටම දුකුලා ඇවත් ඇතිවිය හැකි බැවින් මෙසේ දෙවනි වරටත් ඇවත් දෙසිය යුතුය. නවක අහං බන්තේ සම්බහුලා ආපත්‍තියෝ ආපජ්ජින් තා තුම්හ මූලේ පටිදේසේමි මහලු පස්සසි ආවුසෝ තා ආපත්තියෝ නවක ආම වන්තේ පස්සාමි මහලු ආයතින් ආවුසෝ සංවරෙයාසි නවක සාධු සොට්ටු බන්තේ සංවරිස්සාමි මහලු සාධු සාධු ගරුක ආපත්‍ති ආරෝචනය පළමුවර ඇවැද්දෙසීමේදී කළ බැවින් දෙවනිවර ඇවැද්දෙසීමේදී එය නැවත කිරීමෙන් ප්‍රයෝජනයක් නැත. නිස දෙසීම අදිෂ්ඨාන ආදිය නොකිරීමෙන් නිසඟි වූ පාත්‍ර චීවර ආදී ඇතිනම් ඒවා නිස්සර්ජනය නොකොට ඇවැද්දෙසුවද පාරිශුද්ධිය නොලැබෙයි. එබැවින් ඒ ඇවත් වලින් පිරිසිදු වනු පිණිස නිසඟි වූ දෙය නිස්සජ්ජනය කොට ඇවත් දෙසා ගත යුතුය. නිසඟි වූ චීවර ආදිය නිස්සජ්ජනය නොකොට පරිභෝග කරන්නා වූ භික්ෂුවට පරිභෝග කරන වාරයක් පාසාම දුකුලා ඇවත් වෙයි. නිස්සජ්ජනය දීමක් හෝ පූජාවක් නොවේ විනය කර්මයක් බව සැලකිය යුතුය. නිසග්ගිය වස්තුව සංඝයාට හෝ ගණයාට හෝ පුද්ගලයෙකුට හෝ නිසජ්ජනය කොට ඇවැද්දසා ගත හැකිය. පුද්ගලයෙකුට නිසජ්ජනය කිරීම පහසු බැවින් මෙහි පුද්ගලයෙකුට නිසජ්ජනය කරන ක්‍රමය පමණක් දක්වනු ලැබේ. නොඉතා දස දින ඉක්මීමෙන් නිසඟි වූ සිවුර එක් භික්ෂුවක් වෙත ගෙන ගොස් උක්කුටිකව හිඳ සිවුර අතින්ගෙන ඉදං මේ බන්තේ චීවරං දසහාතික්කන්තං නිසග්ගියං ඉමාහං ආයස්මතෝ නිස්සජ්ජාමි යන වාක්‍ය කියා සිවුරු දී ඇවත දෙසිය යුතුය. ඇවත් දෙසූ පසු පිළිගත් භික්ෂුව විසින් ඉමං චීවරං ආයස්මතෝ ධම්මී යයි කියා පෙරලා දිය යුතුය. සිවුරු බොහෝ නම් ඉමානිබේ බන්තේ චීවරානි දසහත්තිකන්තානි නිසග්ගයානි ඉමානාහං ආයස්මතෝ නිසජ්ජාමි යයි කිය යුතුය. දීමෙහිදී ඉමානි චීවරානි ආයස්මතෝ ධම්මී යයි කිය යුතුය. අත්පසින් බැහැර ඇති සිවුරු නිසජනේදී ඒතං මේ ආවුසෝ චීවරං දසාහත්ති කන්තං නිසග්ගියං ඒතාහං ආයස්මතු නිසජ්ජාමි යයි කිය යුතුය දෙන කල්හි ඒතං චීවරං ආයස්මතු ධම්මි යයි කිය යුතුය සිවුරු එකකට වැඩි කල්හි ඒතානි මේ බන්තේ චීවරානි දසහත්ති කන්තානි නිසග්ගියානි ඒතනාහං ආයස්මතෝ නිස්සජ්ජාමි යයිද ඒතානි චීවරානි ආයස්මතෝ ධම්මි යයිද කිය යුතුය රත්ති විප්පව වුත්ත වීමෙන් නිසඟි වූ සිවුර ඉදම්මේ බන්තේ චීවරං රත්ති විප්පවුත්තං අඤ්ඤත්‍ර බික්ඛු සම්මුතියා නිසග්ගියං ඉමාහං ආයස්මතෝ නිසජ්ජාමි යයි නිස්සජ්ජනය කළ යුතුය. දස දිනකට වඩා තබාගත් අතිරේක පාත්‍රය අයම්මේ පත්තෝ දසහත්ති කන්තෝ නිස්සග්ගියෝ ඉමාහං ආයස්මතෝ නිස්සජ්ජාමි යයි නිස්සජ්ජනය කළ යුතුය. අනිකුත් නිස්සග්ගිය වස්තුන් නිස්සජ්ජනය කරන හැටි විනය පොත්වලින් බලාගත යුතුය. ඒවා කුදු සිකෙන් පහසුවෙන් බලාගත හැකිය. පොහෝ කිරීම හේමන්තය ගිම්හානය වස්සානය යැයි එක් වර්ෂයක ඍතු තුනක් ඇත. එක් එක් ඍතුවකට මාස 4 බැගින් ඇත්තේය. එක් මාසයකට දින 30ක් ඇත්තේය. ඇතැම් මාසයකට ඇත්තේ දින 29කි. පුරය අවය කියා මාසකට පක්ෂ දෙක බැගින් ඇත. එක් එක් පක්ෂයක දින 15 බැගින් ඇත. දින තුදුස බැගින් නැති පක්ෂද ඇත. එල් මස, උඳුවප් මස, දුරුතු මස, නවම් මස, මැදින් මස, බක් මස, වෙසක්, පොසොන්, ඇසල, නිකිනි, බිනර, වප් යයි වර්ෂයකට මාස 12ක් ඇත. එක් එක් මාසයකට පොහොය දෙක බැගින් නැත. පෝය යයි කියනුවේ පක්ෂයේ අවසාන දිනයටයි. මාස 12 ඍතු වලට බෙදෙන හැටි මෙසේය. කන්ති කස්සච කාලම්හා යාව එග්ගුණ පුන්නමා හේමන්ත කාලෝ විඤ්ඤයෝ අට්ටි හොಂತಿ උපෝසතෝ ඉල්මස අව පැලෑවිය පටන් මැදින් මස පුර 15ක දක්වා ඇති හාර මස හේමන්ත ඍතුවයි. එහි පොහෝ දින 8කි. එග්ගුණස්සච කාලම්බා යාව අස්සාල්හ පුන්නමා ගිම්හ කාලෝති විඤ්ඤෙය්‍යෝ අට්ටි හොන්ති උපෝසතා මැදින් මස අව පැලෑවියෙහි පටන් ඇසල මස 15ක දක්වා ඇති කාලය ගිම්හාන ඍතුවයි. එහි පොහෝ දින 8කි. අසාල් හස්සච කාලම්බා යාව කීත්තක පුන්නමා වස්ස කාලෝති විඤ්ඤෙය්‍යෝ අට්ටි හොන්ති උපෝසතෝ. ඇසල මස අව පැලෑවියේ පටන් ඉල්මස පුර 15ක දක්වා වූ සිව් මස වස්සාන ඍතුවයි. එහි පොහෝ දින 8කි. උත්තූණං පනතින්නං පක්ඛේ තතිය සත්තමේ චාතුද්දසෝති පාති මොක්ඛං උද්දස්සාන්ති නයඤ්ඤුනෝ තුන් ඍතුවේහිම තුන්වන සත්වන පෝයවල් චාතුද්දසී හුය වර්ෂයකට ඇති පොහෝ දින සූවිස්සෙන් 6ක් චාතුද්දසී හුය 18ක් පන්න රසී හුය පොහෝ කිරීම යනු පොහෝ දිනෙහි භික්ෂූන් විසින් කළ යුත්ත කිරීමයි එනම් හතර නමක් හෝ හතර නමකට වැඩි ගණනක් හෝ භික්ෂූන් රැස්වුවහොත් පාමුක් උදසීමත් තුන් නමක් හෝ දෙනමක් වුවහොත් පාරිශුද්ධි ආරෝචනය කිරීමත් එක් නමක් වුවහොත් අද පොහෝ දිනයයි ඊටා ගැනීමත්ය උපෝසත නවය චාතුද්දසි උපෝසතය, පන්නරසි උපෝසතය, සාමග්ගි උපෝසතයයි දිනයන්ගේ වශයෙන් උපෝසත තුනකි. සංඝ උපෝසතය, ඝන උපෝසතය, පුද්ගල උපෝසතයයි කාරක පුද්ගලයන්ගේ වශයෙන් උපෝසත තුනකි. සුත්තුද්දේශ උපෝසතය, පාරිසුද්ධි උපෝසතය, අදිඨාන උපෝසතයයි කර්තව්‍යකාරයෙන් උපෝසත තුනකි. මෙසේ උපෝසත නවයක් වෙයි. නව වැදෑරුම් උපෝසතයන් අතුරෙන් චාතුද්දසී උපෝසතේ යනු පක්ෂයේ තුදුස්වන දිනයේ කරන උපෝසතයයි. එය කරනුයේ 15 දිනක් නැති ඍතුවල තුන්වන හත්වන පක්ෂවලයි. පන්නරසී උපෝසතේ යනු පක්ෂයේ 15 වන දිනෙහි කරන උපෝසතයයි. සාමගි උපෝසතේ යනු වේද වී සිටින සංඝයා සමගි කළ දිනෙහි ඒ සමගිය නිමිත්තෙන් කරන උපොහොයයි. සංඝෝපෝසතේ යනු හතර නමක් හෝ හතර නමකට වැඩි ගණනක් වූ හෝ භික්ෂූන් විසින් කරන පොහොයයි. ඝන උපෝසතේ යනු තුන් නමක් විසින් කරන පොහොයයි. පුද්ගල උපෝසතේ යනු දෙනමක් හෝ එක් නමක් විසින් හෝ කරන පොහොයයි. සුත්තුද්දේශ උපෝසතේ යනු පාමොක් උදෙසී වශයෙන් කරන පොහොයයි. පාරිශුද්ධි උපෝසතේ යනු පාරිශුද්ධි ආරෝචනය කිරීම වශයෙන් කරන පොහොයයි. සංඝ උපෝසතය ගැන දතියුතු කරුණු න භික්ඛවේ සංඝ මජ්ජේ අංජට්ඨේන පාතිමොක්ඛං උද්දේශිතබ්බං යෝ උද්දිස්සෙය්‍ය ආපත්‍ති දුක්ඛටස්ස යයි වදාරා ඇති බැවින් සීමාවට සංඝයා රැස් වූ පසු පාමොක් උදසීම සඳහා සම්මුතියලත් භික්ෂුවක් විසින් සංඝ ස්තවීරයන් වහන්සේට හෝ අන්‍ය විනයදර තෙරනමකට හෝ ආරාධනය කළ යුතුය. ආරාධනය ලැබූ තෙරුන් වහන්සේ විසින් පාමොක් උදසීමට කලින් ආරාධනය කළ භික්ෂුවගෙන් විනය විචාල යුතුය. එසේ කළ යුත්තේද සම්මුතිය ලබාගෙනය. ආරාධනා කළ භික්ෂූන් වහන්සේ විසින් විනය ප්‍රශ්න විසඳිය යුත්තේද සම්මුතිය ලබාගෙනය. විනය පුච්චක සම්මුතිය හා විසජ්ජක සම්මුතිය තම තමා විසින්මද කරගත හැකිය. Taman විසින්ම කර ගැනීම දැනට පවත්නා චාරිත්‍රයයි. ආරාධනා ආදිය කරන හැටි మతు දක්වනු ලැබේ. එහිදී තිස්ස දත්ත යන නම් යොදා වාක්‍යවල දක්වනු ලැබේ. පෝය කිරීමේදී ඒ තැන්වලට ඒ ඒ අයගේ නම් යොදා ගත යුතුය. සංඝ උපෝසතය කිරීමේ ක්‍රමය ආරාධනය කිරීම සුනාතු මේ බන්තේ සංඝෝ යදි සංඝස්ස පත්ත කල්ලං අහං ආයස්මන්තං තිස්සං පාතිමොක්කුත්තේ සං අජ්ජේසෙය්‍ය මෙසේ සම්මුතිය ලබාගෙන මතු දක්වන වාක්‍ය තුන්වරක් කියා ආරාධනය කළ යුතුය. සංඝෝ බන්තේ ආයස්මන්තං තිස්සං පාතිමොක්ඛුද්දේසං අච්චේසති උද්දිස්සතු ආයස්මා තිස්සෝ පාතිමොක්ඛං පිළිවදන් දීම ආම උද්දෙස්සි සාමාහං ආවුසෝ විනය පුච්චක සම්මුතිය සුනාතු මේ බන්තේ සංඝෝ යදි සංගස්ස පත්ත කල්ලං අහං ආයස්මන්තං දත්තං විනයං පුච්චෙය්‍යං විසජ්ජක සම්මුතිය සුනාතු මේ බන්තේ සංඝෝ යදි සංඝස්ස පත්ත කල්ලං අහං ආයස්මතා තිස්සේන විනයං පුට්ඨෝ විසජ්ජෙයං විනය ਵਿਚාරීම සම්මිජ්ජනී පදීපෝච උදකං ආසනේනච උපෝසතස්ස ඒතානි පුබ්බ කරණන්ති උච්චති යනුවෙන් දැක්වෙන උපෝසථාගාරයට සංඝයා රැස්වීමට කලින් කල යුතු වන උපෝසථාගාරය හැමදීමය පහන් දැල්වීමය පෑන් තැබීමය අසුන් පැනවීම යන හතර කිස කොට නිම වීද පිළිතුර දැනට සූර්යාලෝකයේ ඇති බැවින් පහන් දැල්වීමෙන් ප්‍රයෝජනයක් නැත සෙසු වත් තුන කොට නිමාවිය ඡන්ද පාරිසුද්ධින් උතුක්ඛානං භික්ඛු ගණනා ච ඕවාදෝ උපෝසතස්ස ඒතානි පුබ්බ කිච්ඡanti වුච්චති යනුවෙන් දැක්වෙන පූර්ව කෘත්‍යයන් සම්පූර්ණ වනු පිණිස ගෙන්නන ලද ඡන්ද පාරිසුද්ධීන් විව සංඝයාහට ආරෝචනය කොට නිම වීද පිළිතුර සීමස්තක සියලු භික්ෂූන් වහන්සේම මෙහි රැස් වී ඇති බැවින් ගෙන්නන ලද ඡන්ද පාරිශුද්ධියක් නැත්තේය. ප්‍රශ්නය. ඍතුව වනාහි හේමන්තය ගිම්හානය වස්සානය යයි තුන් වැදෑරුම් වෙයි. එයින් දැනට පැමිණ ඇති ඍතුව කවරේද? පිළිතුරු දෙනු. ප්‍රශ්නය. එක් එක් ඍතුවක පක්ෂ 8 බැගින් ඇත. පැමිණි ඇත්තා වූ මේ ඍතුවේහි ඉක්ම ගිය පක්ෂ කෙතෙක්ද ඉදිරියට ඇති පක්ෂ කෙතෙක්ද මේ පැමිණ තිබෙන පක්ෂය කීවෙනි පක්ෂයද පිළිතුරු දෙනු ප්‍රශ්නය දැනට මේ සීමාවේ රැස්ව ඉන්නා භික්ෂූන් වහන්සේලා කොතෙක් වන්නාහුද ගණන කියනු ප්‍රශ්නය අවවාද ලබා ගැනීම සඳහා භික්ෂුණීන් විසින් කර ඇති ආයාචනය සංඝයා හට සැලකොට නිම වීද පිළිතුර මෙකල භික්ෂුණීන් නැති බැවින් එබඳු ආයාචනයක් නැත්තේය ප්‍රශ්නය මේ හතර සංඝයා සීමාවට රැස් වූ පසු පාමුක් උදසීමට පළමුවෙන් කළ යුතු බැවින් పూర్ව කෘත්‍යයයි කියනු ලැබේ. උපෝසතෝ යාවතිකා ච බික්ඛු කම්මපත්තා සභාග ආපත්තියෝ ච නවිච්ඡanti වජ්ජනීයා ච පුග්ගලා තස්මින් නහොಂತಿ පත්ත කල්ලಂತಿ උච්චති යයි අටකථාචාර්යන් වහන්සේලා විසින් ප්‍රකාශිත පරිදි උපෝසත කර්මයට සුදුසු කාලය චතුරාංගයකින් යුක්ත විය යුතුය. උපෝසතය සාමාන්‍ය ලක්ෂණයෙන් එකක් වුවද චාතුද්දසී පන්න රසී සාමග්ගීය යයි දින වශයෙන් තුනක්ද සංඝ ඝන පුද්ගල යයි කාරක පුද්ගලයන්ගේ වශයෙන් තුනක්ද සුත්තුද්දේශ පාරිසුද්ධි අදිඨානය යයි කර්ත ව්‍යාකාර වශයෙන් තුනක්ද වෙයි එයින් මේ කරනු ලබන උපෝසත දින වශයෙන් කිනම් උපෝසතයක්ද පිළිතුර දෙනු. ප්‍රශ්නය කාරක පුද්ගලයන්ගේ වශයෙන් කිනම් උපෝසතයක්ද? පිළිතුර දෙනු. ප්‍රශ්නය කාර්ත ව්‍යාකාර වශයෙන් කිනම් උපෝසතයක්ද? පිළිතුර දෙනු. ප්‍රශ්නය සුත්තුද්දේශ උපෝසතයයි කීයේහි එයට සතර නමකට නොඅඩු භික්ෂු පිරිසක් එක් සීමාවෙහි අත්පස නොපිරිහලා වැඩ සිටිය යුතුය. එපමණ භික්ෂූහු මෙහි වැඩ සිටින්නාහුද එසේය යයි පිළිතුරු දෙනු. ප්‍රශ්නය පැමිණ සිටින භික්ෂූහු වස්තු සභාග ආපත්‍ති වලින් මිදුනාහුද පිළිතුරු දෙනු. ප්‍රශ්නය ගෘහස්ථාදී එක්විසි වර්ජනීය පුද්ගලයන් සංඝයාගේ අත්පසින් බැහැරකොට නිමවීද එසේය යයි පිළිතුරු දෙනු. ඉක්බිති පාමොක් උදසන ඉස්තවීරයන් විසින් මෙසේ කිය යුතුය. මේ චතුරාංගයේ නියුක්ත කර්මයට පත්ත කල්ලය යයි කියනු ලැබේ. පුබ්බ කරණ පුබ්බ කිච්ඡානි සමාපෙත්වා දේසිතා පත්තිකස්ස සමග්ගස්ස බික්කු සංගස්ස අනුමතියා පාති මොක්ඛං උද්දිස්සිතුං ආරාධනං කරෝම මෙය කී කලෙහි සංඝයා විසින් සාදුකාර දිය යුතුය ඉක්බිති ඤත්‍ය කියා පාමුක් උදෙසිය යුතුය විශේෂ කරුණක්. පුබ්බ කරණ පුබ්බ කිච්ඡානි සමාපෙත්වා යනාදී පාඨය ප්‍රාතිමෝක්ෂයෙහි මිස විනය පෙළෙහි හෝ අටුවාවෙහි දක්නට නැත. ප්‍රාතිමෝක්ෂය වර්ණනා කරන කාංකා විතරණී අටුවාවෙහිද ඒ පාඨය ගැන කිසිවක් සඳහන් කර නැත. එයින් සිතා ගන්නට තිබෙන්නේ ඒ පාඨය ප්‍රාතිමෝක්ෂයට පසු කාලයේදී ඇතුළු කරන ලද්දක්ය කියාය. එහි මුල් කොටස ඒ ඒ පිටපත්වල පුබ්බ කරණ පුබ්බ කිච්ඡානි සමාපෙත්වා යයිද සමාදපෙත්වා යයිද දක්නා ලැබේ. පාති මොක්ඛං උද්දිසිතුං ආරාධනං කරෝම යන මෙහි අර්ථය බොහෝ දෙනා වරදවා තේරුම් ගනිති. ඒ පාමුක් උදසීමට ආරාධනා කරන භික්ෂුව විසින් කියන්නක් නොව පාමොක් උදෙසන ස්තවීරයන් විසින් කියන්නකි. එබැවින් ආරාධනං කරෝම යන්නෙහි අර්ථය පාමොක් උදෙසීමට උත්සාහ කරමියයි කියාගත යුතුය. පාමොක් උදෙසන ලෙස ඉල්ලමු ය යයි නොගත යුතුය. විනයාලංකාර ටීකාචාර්යෝ ඒ පාඨයට නොකමැත්තක් දක්වති. පුබ්බ කරන පුබ්බ කිච්ඡානි සම්මා නිට්ඨා පෙත්වා පත්ත කල්ලංකේ සමානීතේ සංගස්ස අනුමතියා පාතිමොක්ඛං උද්දිස්සාම යයි කිය යුතු බව විනයාලංකාර ටීකාචාර්යෝ පවසති මෙය කෙසේ කීවද විනය කර්මයට හානියක් නොවන බව සැලකිය යුතුය පාරිසුද්ධි උපෝසතය ඉහතකී සංඝ උපෝසතේ හෙවත් සුත්තුද්දේශය උපෝසතය කිරීමට සෑහෙන පමණ භික්ෂූන් සීමාවට රැස් නොවි තෙනමක් හෝ දෙනමක් සීමාවට රැස් වූ අවස්ථාවලදී කරන උපෝසතය පාරිශුද්ධි උපෝසතයයි සීමාවට තෙනමක් රැස් වූහොත් పూర్වකරණ పూర్ව කෘත්‍යයන් කොට එක් භික්ෂුවක් විසින් සුනන්තුමේ ආයස්මන්තා අජ්ජුපෝසතෝ පන්නරසෝ චාතුද්දේශෝ යදා යස් මන්තානං පත්ත කල්ලං මයං අඤ්ඤමඤ්ඤං පාරිසුද්ධි උපෝසතං කාරේයාම යයි ඤත්‍ය තබා පළමු කොට ස්තවීර භික්ෂුව විසින් ඒකාංශ කොට සිවුර පොරවා උක්කුටිකව හිඳ වැඳගෙන පාරිසුද්ධෝ අහං ආවුසෝ පාරිසුද්ධෝති මං ධාරේත යයි තුන් වරක් කිය යුතුය. ඉතිරි දෙනම විසින්ද එසේම පාරිසුද්ධෝ අහං බන්තේ පාරිසුද්ධෝති මං ධාරේත යයි තුන් වරක් කිය යුතුය. සීමාවට රැස් වූ භික්ෂූන් දෙනමක් වෙත්නම් පූර්ව කෘත්‍ය සියල්ල සම්පාදනය කොට ඤත්තිය නොතබා කියන ලද පරිදි පාරිශුද්ධිය ඔවුනොවුන්ට ආරෝචනය කළ යුතුය. තවද මහා පවාරණ දිනෙහි පෙරවස් විසූ භික්ෂූන් වහන්සේලා පවාරණය කරන කලෙහි පසුවස් විසූ භික්ෂූන් වහන්සේ විසින් හා වස් නොවැසූ භික්ෂූන් විසින්ද වස් බිඳුණු භික්ෂූන් විසින්ද කාය සාමග්‍රිය දීම වශයෙන් පවාරණය කර්මයට සහභාගී වී පාරිසුද්ධෝ අහං බන්තේ පාරිසුද්ධෝති මං ධාරේත යයි කියා පාරිශුද්ධිය ආරෝචනය කළ යුතුය. පසුවස් විසූ භික්ෂූන් පවාරණය කරන කලෙහි පෙරවස් විසූවන් හා වස් නොවිසූවන් විසින්ද වස් මිදුන වූවන් විසින්ද කියන ලද පරිදි පාරිශුද්ධිය ආරෝචනය කළ යුතුය. පාමොක් උදෙසා අවසන් වූ පසු ඒ භික්ෂූන් සීමාවෙන් බැහැර යන්නට පෙර පැමිණි භික්ෂූන් විසින්ද සුත්තුද්දේශ උපෝසතය කළ භික්ෂූන්ට පාරිශුද්ධිය ආරෝචනය කළ යුතුය. අදිඨාන උපෝසතය පොහෝ දිනෙහි එක් භික්ෂුවක් පමණක් වුවහොත් සීමාවට ගොස් සියලු පූර්ව කෘත්‍යයන් කොට පොහෝ කිරීමට තවත් භික්ෂූන් නොපැමිණෙන බව සලකා එය තුදුස්වක දිනයක් නම් අජ්ජමේ චාතුද්දේශෝ උපෝසතෝති අදිඨාමි යයිද පසළොස්වක දිනයක් වේ නම් අජ්ජමේ උපෝසතෝ පන්න රසෝති අදිඨාමි යයිද තුන්වරක් කිය යුතුය. එය අදිඨාන උපෝසත නම් වෙයි. වර්ජනීය පුද්ගලයෝ ගිහියාය භික්ෂුණියය ශික්ෂමානාවය සාමණේරයාය සාමණේරියය ශික්ෂාව ප්‍රතික්ෂේප කළ තැනැත්තාය පරිජි ඇවතට පැමිණි තැනැත්තාය ඇවත නොදැකීමෙන් උක්ෂේපනීය කර්මය කළ තැනැත්තාය ඇවතට පිළියම් නොකිරීමෙන් උක්ෂේපනීය කර්මය කළ තැනැත්තාය පාප දිට්ඨිය නොහැරීම නිසා උක්ෂේපනීය කර්මය කළ තැනැත්තාය පණ්ඩකයාය තෙය්‍ය සංවාසකයාය තිත්‍ය පක්කන්තිකයාය චිරත්තීන ගතයාය මාතු ඝාතකයාය පීතු ඝාතකයාය අරහන්ත ඝාතකයාය භික්ෂුණී දූෂකයාය සංඝ බේදකයාය ලෝහිතුත්පාදකයාය උබතෝ ව්‍යංජනිකාය යන මේ 21 දෙන පොහෝ කිරීමේදී අත්පසින් බැහැර කළ යුත්තෝය අත්පසේයයි කියනුවේ දෙරියන් හමාරටය. පොහොය කරන සංඝයාගේ අත්පසින් ඒ පුද්ගලයෝ බැහැර කළ යුත්තාහුය. ඒ පුද්ගලයන් 21 දෙනාගෙන් උක්කිට්තකයන් තිදෙනා අත්පසී සිටියේදී පොහොය කිරීමෙන් සියලුම භික්ෂූන්ට පචිතී ඇවැත්වෙයි. සෙසන් සිටියේදී පොහොය කිරීමෙන් දුකුලා ඇවැත්වෙයි.